තණ්හා කියලා කියන්නේ කාම භවයේ උප්පත්තිය දැනට පවතින තණ්හාව. ඊට පස්සේ භවයේ ඉපදීම පිණිස තිබිය පුළුවන් නැත්නම් භවයේ ඉපදීමට තියෙන තණ්හාව භව තණ්හාව උච්ඡේද දෘෂ්ටිය හා යතුම සංහාව වේගෝ සංහාවය තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මරණයෙන් පස්සේ ආයෙ කවදාවත් ඉපදෙන්නේ නැහැ. ඉන්න කම්බුරතරම් කාලෙක ඉන්න ඕන වගේ කියන තැනකින් මෙහෙත සංහාවය දෙනවා උච්ඡේද දෘෂ්ටිය මුල් කරගෙන. ඒකට වේගෝ සංහාව කියලා. හැබැයි ධර්මයේ නම් මගේ අදහසක් තියෙනවා. ඒක මම කියන මොකද මගේ පෞද්ගලික කරුණු විස්තර කරනකොට මම ඒක විස්තර කරනවා ඔයගොල්ලෝ සිහි ගන්න ඕවා ඒකට ඒක එහෙමමයි කියලා ගත යුතු නෑ මේක මේ ධර්මයේ මගේ අදහසක් ඈ ඒ කියන්නේ මට හිතෙනවා එහෙම ඒක දැන් අපි මොකද කාම තණ්හා ඔක්කොම අපි කියමු රූපාදී අරමුණු තියෙන තණ්හාව ඊට පස්සේ භව තණ්හා කියන්නේ සැප වේදනාවක් ආවම ඒක නතර වෙන්න තියෙන තණ්හාව භව තණ්හාව දුක් වේදනාව ඉවත් වෙන්න තියෙන තණ්හාව විභව තණ්හාවක් කියනවා වගේ තමයි මගේ අදහසක් තියෙන්නේ. ඒකකොට දැන් සැප වේදනාව තමා ගන්න කැමැත්තකු දුක් වේදනාව වෙනයි වෙන කැමැත්තකු තියෙනවනේ. මොකද මේ හැම ධර්මයක්ම එක්ෂණිකව තියෙනවා. එතකොට එක්ෂණිකව මේ තණ්හාව මෙහෙම හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා වගේ නේද කියන අදහසක් මගේ තියෙනවා. ඒක හැබැයි පිටකේ කොටවත් නෑ. පිටකේ තියෙන්නේ උච්ච දෘෂ්ටි හා මුල් කරගෙන තියෙන තණ්හාව, හිබෝ තණ්හාව හැටියට, බබේ ඉදීම පිණිස තියෙන තණ්හාව, භව තණ්හාව හැටියට, කාමයෙන් තියෙන තණ්හාව, කාම තණ්හාව හැටියට. එතකොට ඔක තව අර්ථකින් ගන්න පුළුවන්. කාම භවයේ තියෙන තණ්හාව, කාම තණ්හාවට, රූප භවයේ තියෙන තණ්හාව, රූප තණ්හාවට අරුම වගේ කියන තණ්හාව විපදන්නා හැටියට ප්‍රයෝජනය කරන්න පුළුවන්. මොකද මෙතනින් පස්සේ ඉපදීමක් නැහැ කියන වගේ මට්ටමකටපත් වෙලා අරූප භවයේ උපත්ති වෙනස එතනින් උපන්නට පස්සේ ආයෙ උපදින්නේ නැහැ කියන දෘෂ්ටිය හයි යෙදিলা තණ්හාව එදෙනවා. ඒ හින්දා කාම කරන භව කරන විපදන්න මේ තුන් භූමිය හරහා යෙදෙනවා කියන ධර්මතාවය තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙන්නේ ඇස රූපය හා සිත නැත්නම් විඥානය මරණ මොහොතේ ඇති වෙන ප්‍රතිසන්ද විඥානය අතර වෙනස මොකක්ද? ඇස රූපේ සිත විඥානය මරණසන්න මොහොත වෙනකොට පංච විඥානය ආරම්භ වෙනවා. පංච විඥානයේ සම්පූර්ණ ක්‍රියයි පංච විඥාණයෙන් අන්තිමට ගත්ත නිමිත්තක් හෝ ඒ බලන්න පුළුවන්. එහෙම නැතිනම් ආචින කර්ම කියලා මනසෙන් බොහෝ කල පුරුදු කරපු දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ආනන්තරී කර්ම වලින් කරු කර්මයක් වෙන්න පුළුවන්. එහෙම මනසට මනෝ දුහාරයට ආරමුණු වෙන කර්ම නිමිත්තක් මුල් කරගෙන ප්‍රතිසන්දියනා මිසක ඇහැ රූප චක්ෂු විඥාන වගේ ධර්මතාවයන් අරමුණු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැහැ. අන්තිම මොහොතේදී ඇහැට රූප චක්කුඥාන ගත්ත නිමිත්ත සමහර විටක ආසන නිමිත්ත පිළිය මරණාසන මොකද එදින් ඉඳී. එතකොට හැම වෙලාවෙම ප්‍රතිසන්දි වශයෙන් කෙනෙක් කියන්නේ කියලා පංච විඥානේ අක්‍රිය වෙන මේ ලෝකෙකින් හැදෙන්න ටික ඔක්කොම අතහැරෙනවා. ඊට පස්සේ මනසෙන් ගත්ත ආරම්භකින් තමයි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ස්වාමීන් මහත ආනාපාන සතිය හෝ මෛත්‍රිය හෝ කුමන භාවනාවක් කරන්නට ගත්ත සිතට ගලාගෙන ඉන්නේ සියලුම දේවල් වල අනිත්‍ය ස්වභාවය. ඒ නිසා අනිත්‍ය පමණක් මෙනෙහි කරන මේ සුදුසුම සුදුමා කුමක් වේද? මෙම කාරණාවක් තියෙනවා අධිචිත්ත මනියුක්තේ අධිචිත්ත මනියුක්තේ විකෝ කාල වෙන කාලනේ ත්‍රිවිධ නිමිත්තනේ මනසිකතම් බානේ කියලා හිත දියුණු කරන කෙනෙක් විසින් කලින් කළ තුන් නිමිත්තක් මෙහෙ කටයුතු කියලා සමත නිමිත්තක් පර්ඝාන නිමිත්තක් උපේක්ඛාන නිමිත්තක් ඊට පස්සේ සමත නිමිත්තත් විරිය වීමට විදර්ශනාවෙත උපේක්ෂාවට මේ තුන් නිමිත්ත මෙහෙ කරන්න කියනවා. සමත නිමිත්ත විතරක්ම වැඩුවාම තියෙන දෝෂය තමයි චිත්ත නිරිය හිත හැඟ වෙනවා. එයාට එයා දන්නවා නිින්ද කියලා නැහැ. නමුත් මොකෝ මතකක් නැහැ. හොඳට සිද්ධින් විදියක් කියලා දෙනවා නිින්ද කියලා දන්නේ නැහැ මොකෝ මතකක් නැහැ වගේ ඔන්නෝම වගේ දැන් වලට එනවා. ඒකෙන් හිත හැඟ වෙනවා. සමත ගමතහනක් ඒක විදියට වඩනකොට කුසීති කරනවා. නිදිමතකමට යනවා හිතම හැඟවෙනවා විදර්ශනාව විතර එක දිගට කළාම තියෙන දෝෂේ පින්නනවා ආශ්‍රය ක්ෂේත්‍ර වීමට සමාන තරම් සමන් චිත්ත සමතයක් ලැබෙන්නේ නැහැ ඒකෙන් දෝෂේ තමයි විදර්ශනාවෙන් නිවන ධර්ම අඩු වෙනවා ටිකක් මානිත බලන කරගෙන ඉක්මනට ආශ්‍රය ක්ෂේත්‍ර කරන්න හිත සමාධි වෙන්නේ නැහැ කියනවා ඉතින් හිත සමාධි වෙනවා මේ දෙක කර කර හිතියාම එයාට භවනා කරන්න එපා වෙනවා සෝයේ වර්ණමයි. ඒ හින්දා කලින් කලට වීර්යයට හිතන්න කියනවා. කලින් කලට මේ සමුදේ දර්ශන දෙක විතර කර කර හිටියම පටන් ගත්ත වේගය ටිකක් දුර ගිහලා අඩු වෙලා එන්නේ දැන් නැතුව අත්හැරෙනවා. ඈ මුලින් උද්‍යෝගයෙන් පටන් ගන්නවා. ඔකෙදි නැහැ. තියෙන්නේ ආරම්භ ධාතු පරක්කම ධාතු නේකම ධාතු කියලා. ආරම්භ උත්යෝගින් පටන් ගත්තාම ඒ ඌමනාවෙන් ඒ අවදි භාවයම පවත්වාගෙන කියලා ඒ අවදි භාවයම අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි කරන්නේ ටිකක් දුර ආනන්දේ බොහොම හොඳයි. ටිකක් දුරට යන්න යන්න යන්න යන්න බිහිව කරනවා. දැන් මොකද ලියුම කියන්නේ ලියුම ලියන්න පටන් ගන්න මුල් අකුර ටික බලන්න හරිය ලස්සනයි. හරිද? ඊට පස්සේ ටිකක් දුර යනකොට ටිකක් කැපේ. අත කෙරවල යනකොට සමාධිය කියවන්න බෑනේ. මොකද අර අර ආරම්භයේ තිබුණු උද්‍යෝගවත්කම අඩුවලා තියෙන එක. වෙනව නේද? වෙනවා. ඕක හැම ජීවිතේ නමුත් ජීවුනේ ආරම්භ කොට වගේම මැද ටික අවසන් කරන ටික අපිට පුළුවන්. ඔන්න එතකොට තමයි මේ වීර්යය මේ උපහාය කමන්නේ. ඒ වගේ භාවනාවේදී ඔය ටිකම කරනවා පිළිම කියනවා වගේ. ආරම්භයේදී බොහොම ඕනාවෙන් පටන් ගන්නවා ටික ටික ටික ටික ටික අර අකුරු පෙරලෙන්න සුවා වගේ එතකොට ඒ නිසා කලින් කලට මෙනෙහි කරන්න කියනවා නීතියට නීතියට මෙනෙහි කරන්න කියන්නේ ජාති ජරා ව්‍යාධි අපාය අතීත අපත්තක වත්ත දුක්ඛ නිදානිය ආහාර ගවිත දුක්ඛ සංවේග වත්ත නිවාණියට පාතෝච සාය මපිච්චේ මම් විදිනෝ ආසේවන්තේ සතසමත් හිතාබිලාසේ සම්පෝතිතෝ දීපලං හතපාරි පන්තෝ චිත්තං සුඛ මුනිසිත මතං සුඛෙන් ඡාති. ඒ කියන්නේ හිතන්න කියනවා. ජාති හතර නොයේකේ කාත් මොල ඉපදින නිදින දුක. මේවා හිතන්න ඕනේ. නිකම්ම හිතන්න එපා. ඉපදීම ලංකාන් ප්‍රවේදයක්ද සත්ත්වනිකායන්ගේ මේ හැම තැනකම ඉපදින ඇති නේද? ඉපදෙන්නේ ඉපදින්න පුළුවන්කම තාම තියෙනවා නේද? අනේ මනුෂ්‍යාත්ම විතරක් ඉපදෙනවා නෙමෙයි මේ මේ වගේ ආත්මභාවල උපන්නොත් කවුද අපිට පිට මෙසේ ඉන්නේ හරිවන්නේ මෙසේ ඉන්නේ කියලා හිතන්න කියනවා චාරිත්‍ය ඊට පස්සේ මිනිස්සෙක් කියලා ඉපදිනකොට ඒ තුල තියෙන ඉපදීමේ ප්‍රභේද ගැන හිතන්න මේ හිතන්න චාරා මහලු බව කියන ධර්මතාවයක් යම්තාක් තියෙන ජීවිතයේ සත්‍ය නිකායම් වල ඒ මහලු බව කියනක නොයෙකුම කෙනෙක් නේද ඒ වගේ මහලු බව කියන එක පත් වෙන්න පුළුවන් හේතු නැති කරලා නැහැ නේද? අනේ මේ මහලු බව නැති කරන්න සතර දුකක් නැති කර මේක හිතන්න. ඊට පස්සේ විද රෝගවල ගම්කා ප්‍රභේද කියනවා නම් මේ හැම ප්‍රභේදකට හැම ලෙඩක්ම හැදෙන්න පුළුවන් වටිනාකම කියන්නේ. තාම ඒකෙ නිදිලා නැහැ. අනේ මේ බුද්ධෝත්පාද කාලේ ලැබුණ වෙලාවේ මේකට වීර්ය කරගන්න ඕනේ නේද කියලා ඇඟට දැනෙන්න ඇඟට වදින්න හිතන්න. ඊට පස්සේ උපදින හැම තැනකම ඒ ආත්ම භාවයෙන් චුත්ත වෙන්න වෙනව නේද? අපි මොනතරම් දේවල් අල්ලගෙන හිටියත් අසුරු කරගෙන හිටියත් තියෙනවා කියලා හිටියත් ඒ ඒ තැනින් චිත්‍රල තවතන ආයතනව මේ විදිහට ඒ ඒ තැනින් හිත වෙන්න වෙනවා නැරෙන්න වෙනවා කියන ටික හිතන්න ජාති ජරා ව්‍යාධි දුක් අපාය ගැන සිහි කරලා තිරසන් ප්‍රේත අසුර නිවේ ආදී සීකල ලෝක නිවේ ආදී සීකල ඔය සිහි කරන්න කියනවා එතකොට බුදුහාමුදුරු දේශනා කළ සතර අපාය විතර වගේ කියලා මේක තමයි යන්න තියෙන හේතුව නැතුව එහෙම නෙමෙයි ඉන්නේ මේ හැමදාම මේ වට්ටම හම්බ වෙන්නේ කවුරු 50ක් 60ක් ඕනනම් මේ ටිකේ ඉන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි මේ තහමේ පිළිත කර නොගත්තොත් මේ බණ භාවනාදී ගුණධර්ම පුරන් නොගත්තොත් බුදුහමෝ කියන්නේ අයිති තැන කිතන සතරපායයි කියලා කියලා මෙනෙහි කරන්න ඕනේ. ඈ. ජාති ජරා විනාශිත අපාය. අතීතේ විඳ දුක් බුදුහාමුදුරුවෝ අතීතේ අනන්ත අපරමණ මව්වල දුකට මෙච්චර අඳුලා තියෙනවා පියාඹල දුකට නෙමෙයි අතීතේ කොච්චර දුක් විඳලා ඇත අනාගතේ නිදින්දගෙන දුක් ඉදානි ආහාර කවිත දුක අද කන බොනවා කියන එක ටික හොයාගන්න තමන් විඳින දුක තමන්ගේ ජීවිතේ නිකන් සරලව හිතන්න එපා අපිට නිකන් කවුරුත් දෙන්නේ මොනතරම් මේ හිත කය වේතන සීතේම උස්නේ විපාක නැති මధుර අවුලක් මේ වෙහෙසක් විඳලා පීඩාවක් විඳලා නේද යමක් උපේගෙන ජීවත් වෙන්නේ ඈ ජීවත් වෙන ජීවත් වෙන එක වෙහෙසක් නේද වෙහෙස නැති කරා ගන්න ජීවත් වෙන එකම වෙහෙසක් කියලා හිතන්න කියනවා ඉතින් මේ වගේ දුක්ඛාලක වලට පිටාවෙ මිදෙන්න තියෙන්නේ මේ ධර්මයේ තුල උත්සාහවත් වෙන්නේ නේද කියලා කලින් කරලා හිතන්න. එතකොට මේ සමත මේ භාවනාවේ අර වේගය අඩාල වෙන ගතිය අඩු වෙනවා කලින් කාලට එහෙම නොහිතන කෙනා විශේෂයෙන් බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ විදිහට හිතලා පාත පාතෝ චසාරේ හිම විදිහේ නෝනති කෙනා උද්දීහවස මෙහෙම හිතන්න කියනවා එයා මොකද කරන්නේ සෙත්තං සුඛම් මුනේ විෂ්ඨමතම් මුනින්ද්‍රයන් වහන්සේ බුදුජන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රේෂ්ඨ සුඛයකට පත් වෙනවා හතපාලි පන්තෝ ඒ කියන්නේ සතර මාර්ගය පරදොල මාය පරාජය කරලා බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රේෂ්ඨ සත්‍යයකට පත් වෙන්න පුළුවන් මෙන්න මෙහෙම උදේවස මෙහෙම හිතනවා කෙනෙක් හිතන කෙනාට කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. ඒකකොට ඒ නිසා අනිත්‍ය කොමනක් බලවට කමක් නැහැ නමුත් මේ සුන්නිමිත්තම ගත යුතුයි හරිනේ. හරි. කරු ස්වාමීන් වහන්සේ එනේන අරමුණු අත්හැරමින් යෑම නික්කම සංකප්පයතුන් මාළම සමාධිය ආර්ය මොකද ආර්ය අටයි මාර්ගය ආර්ය සත්‍යයක් කියලා හරි කරගන්න එනේන අරමුණු අතහරමින් යන ක්‍රමය බුදුහමදු පෙන්නලා නැහැ බුදුහමදු දේශනා කළේ අකුසල අරමුණු එනේන අරමුණු අකුසල අරමුණු අතහරින කෙනෙන කුසල අරමුණු නැත්තම් කුසල අරමුණු වලින් නුවණින් හිතන්න. හැම අරමුණක්ම අතහරින්න එපා. හැම අරමුණක්ම අතහරින්න කියලා නෑ. ඉර උදාවට පූර්ව නිමිත්ත කියන අරමුණ. ඒ වගේ නොපෙමිනි අරිහත් ඵලයට නොගෙවුණු සතර ගෙවා ගන්න පූර්ව නිමිත්ත කියන යෝනිසෝ මනසිකාරය නුවණින් හිතන තමයි. එහෙනම් හැම ගොඩාක් දෙනෙක් එක්ක සමතේකට ඇවිල්ලා ඒක පහසු වෙන්නේ. එහෙම නැත්නම් එනේන සිතුවිලි අතහරිනවා කියන එකක් කරනවා නැත්නම් ඒක අනිත්‍ය බල බල ඉන්නවා. නමුත් ඇත්ත ඇති ඇති හිතන්නේ හිත අවදි කරනවා හිත ඇතුලින් හිතනවා කියන එක කරන්නේ. ඉබේ වෙන්න හිතන්නම ඕනේ. ඇයි මේ රූපයේ මෙහෙම නේද මේ රූපයේ හදන්නේ මෙහෙම නේද මේ නිසා මේ හදුනා මේක හේතුව මේ ඵලය නේද එහෙනම් හේතුව අනාත්මයි නම් ඵලය ආත්ම වෙනවද කියලා තව කෙනෙක් තව කෙනෙකුට කියනවා වගේ හිතන්නම ඕනේ ඇතුලින්. හිතන්නේ නැතුව කවදාවත්ම සමථය සමඨාන කරුවොත් හිතෙන්නේ එන අරමුණු අනිත් වල හිතෙන්නේ නැහැ. උපදින උපදින අකුසල ධර්මයන්ගේ අනිත්‍ය බලන්න ආර්ය සත්‍ය මාර්ගයට කයිති වෙනවා. නමුත් එපමණකින් සියල්ල ප්‍රතිපදාව සම්පූර්ණ වෙන්නේ ඒක එක ක්‍රමයක්. ඒක සමතයක්. ඊට පස්සේ ඒ උපදින උපදින අකුසල ආරමුණු වල අනිත්‍ය බලව කුසල සහගත ඇත්ත ඇති නොවන හිතන්න ගන්නවා. එහෙම මේ දෙකම කටයුතු චක්කුම් වික්‍රේ පුරාණකම්මං අபிසංකතං පුරාණකම්මං චක්කුම් වික්‍රේ පුරාණකම්මං අபிසංචේතං අபிකත අபிසංකතං අபிසංචේතං වේදිය දක්වන කියන්නේ අර්ථ කරනවා කරන්නේ චක්කුම් වික්‍රේ අපේ සංකතන්නේ අපේ සංකේතන විඥානට. චක්කුම්බිකේ පුරාණ කම්ම මහණෙනි පුරාණ කර්මයයි. ඈ අபிසංචේතිතං සංකතං අபிසංචේතිතං වේදිතං දත්තං. එහ පුරාණ කර්මෙන් හටගත් එකක්. ඒක සංකතයි රත්යෙන් හටගත් එකක්. ඇහැ කියන එක පුරාණ කර්මෙන් හටගත්තා කියලා කියන්නේ පෙර අවිද්‍යා කර්ම සංහා කියන කෙලෙස් ටිකට තමයි හිත නිසා හිතේ තියෙන ගතියට තමයි මේ චක්කු කියන ඉන්ද්‍රිය හැදෙන්නේ. එහෙම නැත්නම් කනබුන ආහාරය තුල නැහැ ඇහැ හදන්න ඕනේ කියන කම. එතකොට රූපෙට කිසිම සම්බන්ධයක් නැහැ. විමෝගයෙන් කිසිම සම්බන්ධයක් නැහැ. කර්මයට යන්නේ. કોઈ අම්මා තාත්තට කැමති දරුවෝ ඇස් නැති දරුවෝ හදාගන්න. එතකොට නමුත් සමහර දරුවෝ උපතින්ම ඇස් නැතුව ඉනවා උපදිනවනේ. ඇයි? එයාගේ හැදෙන තියෙන කර්මජ ගතිය නැත්නම් හැදෙන්නේ නැහැ. හිතේ. එතකොට කන හැදෙන්නේ නැත්නම් සද්ධාහන තියෙන ගතිය නැත්නම් හිතේ කර්මජ ගතිය නැත්නම් මේ ප්‍රසාදයෙන් කන බොන ආහාර ගත්තට ප්‍රසාද කියන්නේ කන නැහැ, නාසය නැහැ. එතකොට ඒ හිතේ තියෙන කර්ම ගතියට අනුවයි මහ භූතයේ මේ ප්‍රසාදය පිටන්නේ. ඒකයි පුරාණ කර්මය කියලා කියන්නේ. සංකතං කියලා කියන්නේ මේක හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගන්නේ. හේතුව තමයි කර්මය, ප්‍රත්‍ය තමයි ආහාරය. හේතුව සහ ප්‍රත්‍ය කියන දෙකම තමයි කන හැදලා තියෙන්නේ. හේතුව කියන එක හැම වෙලාවෙම සුව ලක්ෂණයක් වෙනවා. ප්‍රත්‍ය කියන එක පරලක්ෂණයක් වෙනවා. හේතුව කියන එක සාධාරණ ලක්ෂණයක් වෙනවා. ප්‍රත්‍ය කියන එක අසාධාරණ ලක්ෂණයක් වෙනවා. එතකොට යමක් හැදෙන්නේ හේතුවකින් ප්‍රත්‍යයෙන්. ඒක මම උපමාවක් දැන් කොහොම ගහ ගන්න කොහොම ගහට කොහොම ඇටේද කියන හේතුවක් නැත්නම් බීජය හේතුව. ඒ කොහොම ඇටේ හේතු හැම වෙලේම අසාධාරණයි කියලා කියන්නේ කොහොම වලින් කොහොම විතර හැදෙන්නේ. මේ මේ ආරක්ෂා ගන්නයි කියලා කියන්නේ මේ මේ අනිත් අයට නෑ එයා එයාට විතරයි කොහොම බැලුවත් කොහොම ගහක්ම හදනවා මේකට ආය අඹ හදන්නේ එතකොට හේතු හැම වෙලෙම කොහොම බීජවගේ කියලා හිතන්නකො අඹ ඇටෙන් හැම වෙලෙම අඹ ගහක්මයි හදන්නේ අඹ ඇටේට හේතු කියලා හිතන්නකො හරි ඊට පස්සේ ඒ හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ දැන් පස්ඨ ව්‍යාපෝතෙන් ජෝවායෝ කියන හතරට කියන ප්‍රත්‍ය ප්‍රත්‍ය සාධාරණ කොහොඹකට උදව් කරනවා අඹකට උදව් කරනවා. එයා එයා මේ කොහොඹ වලට විතරයි අඹ වලට විතරයි කියලා ගන්නෑ. එතකොට නමුත් කොහොඹ බීජ තියෙන හේතුව කොහොඹම විතරයි. එයා අඹ හදන්නේ. අඹට හේතුන බීජ අඹ විතරයි. එයා කොහොඹ හදන්නේ. හේතුව හැම වෙලෙම තමන්ගේ પરම්පරාව විතරයි කියන්නේ. සත්‍ය කියන එක හැමෝටම උදව් කරන සාධාරණ ලක්ෂණ. තේරෙන්නේ? එතකොට කොහොඹ ගහ හේතු ප්‍රත්‍යය එයාගේ වර්ගයේම හේතුකුත් බාහිර ප්‍රත්‍යයන් දෙක මුදල් කරගෙන හේතු ප්‍රත්‍යයයි. ඒ වගේ විඥානය කියන එක හේතුව, කර්මය. හේතුෙන් හැදලා තියෙන්නේ. රූපේ කනගුණ ආහාර ප්‍රත්‍යයෙන් හැදලා තියෙන්නේ. එතකොට ඒකයි දැන් මෙතන තියෙන මේ විඥානේ මනුස්ස කියන තැනකට විතරයි හේතු වෙන්නේ. ආයෙත් මේ මේ හේතුව මනුස්ස කියන එකක් මුස්තේ හදන්නේ කියන තැනක. නමුත් ආහාරය කියන එක මනුස්සයන්ට උදව් වෙනවා. කෙස්තකට සතුටට උදව් වෙනවා. ස්ත්‍රීට උදව් වෙනවා. පුරුෂයන්ට උදව් වෙනවා. ඒ වගේ. එතකොට අපේ ජීවිත හේතු ප්‍රත්‍යය. චිත්තජයසිකයට හේතුයි. ආහාරය ප්‍රත්‍ය හේතු ප්‍රත්‍යය. එතකොට මේ ඇහැ කියන එක සංකතං හේතුව සහ ප්‍රත්‍යයෙන් හටගන්නේ. අபிසංකේතන කියලා කියන්නේ හැම වෙලෙම අර මම කිව්වේ සිත උපදිනකොට සිතේ තියෙන ගතියට ප්‍රසාදයට හිමිටන්නේ කියන්නේ සිතක් සිතක් ගානේ මේක ප්‍රසාද ටිකේ ඒක චේතනාවෙන් පිළිල කරනවා වේදනා පිළිල කරලා වේදනාව විඳින වස්තුවක් වෙනවා වේදනාව විඳි පුළුවන් විදිහට ඇහැ Taman නෙමෙයි Taman නෙමෙයි ඇහැ කියන්නේ පුරාණ කර්මයෙන් හටගත්ත හේතු ප්‍රත්‍යයෙන් හැදුණු චේතනාවට පිළිවෙල වෙලා විඳින්න පුළුවන් විදිහට හැදිච්ච එකක් කියලා කිව්වා. ওই ටික ওই විස්තර ටික බලනකොට ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා ටික දී. ස්වාමීන් වහන්සේ රූප විශේෂ සම්බන්ධයෙන් උපාදා රූප සිතේ ඒ පවතින බව යන්න පැහැදිලි නැත. පරමාර්ථ ධර්ම සතර වෙන වෙනම නැතුව එකට අවබෝධ කරගත යුතුයි පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. රූපසිතේ විෂයට සම්බන්ධයෙන් උපාදා රූප සිතේ පවතින බව යන්න පැහැදිලි නැත. සිතේ සිතේ තියෙන රූපය ගැන කියන එක නෙමෙයි මම කිව්වේ. උපාදා රූප කියලා කියන්නේ උපාදාය කියලා කිව්වේ ඇසුරු කරගෙන පවතින මහ භූත නිසා. එතකොට ඒ රූපයන්ගෙන් සමහර රූප කියන ධම්මායතන පරියාපන්න පරියාපන්න කියන අනුර සිතේ තියෙන සිතුවිලි නිසා රූපෙන් ප්‍රකට වෙනවා. මහ භූත රූපය තුල සිතුවිලි සිතේ තියෙන සිතුවිලි නිසා මහ භූතයන්ගෙන් ප්‍රකට වෙන රූප ලක්ෂණ වලටයි ධම්මායතන පරිහාපන රූපක වෙනස සිතුවේ යතුවේ කියන හින්දා නෙමෙයි. දැන් අපි කිය සිත මේකයි අසු කරගෙන තියෙන හින්දායි මහ භූත රූපය බලන්න පුළුවන් කම. මුදිතා රූපය. ඒකවල සිතුවේ ලංගන නෙමෙයි කිය සිත නිසා උපදුණු මහ භූතකේ උපදුණු වෙන තියෙන ලක්ෂණ ගැතියක් ගැන කියන්නේ. නේද? තේරුණා එනිසා සිතේ උපාදා රූප දකින්න එක හරයි. සිතේ රූප නැහැ. නමුත් සමහර රූප තියෙනවා සිත සම්බන්ධයෙන් නැතුවම පවතින රූප. සමහර තියෙනවා සිත ප්‍රත්‍යයෙන් උපදින රූප. සමහර තියෙන රූපදී සිත අනුව පවතින රූප. දැන් මේ ධම්මායතන පරියපන රූප කියන්නේ මේ මේ රූප ටික සිත තියෙනකම් විතරයි තියෙන්නේ. කියලා හිතා. මේ කර්මන්නේ බව, මුරුදු බව, සහල් බව කියන මේ රූපේ කයේ මෙහෙම දැන්න ගති ටික සිත ඇසුරු කරගෙන කයෙන් ප්‍රකට වෙන දේවල්. ඒක දකින්න. ඊට පස්සේ සතර පරමාර්ථ ධර්ම සතර වෙන වෙනම නැතුව එකට අවබෝධ කරගත යුතු දෙය පැහැදිලි කරනවා. සතර පරමාර්ථ ධර්ම වෙන වෙනම නැතුව කියලා කිව්වේ මොකක්ද? වෙන වෙනම නැතුව එකට අවබෝධ කරගන්න බෑනේ වෙන වෙනම අවබෝධ කරගන්න වෙන්නේ සතර පරමාර්ථ කියනකොට චිත්ත, චෛතසික, රූප නිබ්බාන. ඒකෙදී චිත්තචෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථ ධර්මයන් දෙකට බෙදෙනවා සංගත පරමාර්ථ ධර්ම සහ අසංගත පරමාර්ථ ධර්ම කියලා. චිත්තචෛතසික රූප කියලා සංගත පරමාර්ථ ධර්මයන් හිත කියලා තමයි සත්ත්ව පුද්ගල භාවයේ නිදෙන්නේ. සත්ත්ව පුද්ගල පරමාර්ථ කියලා කියන්නේ යමක් බෙදලා බෙදලා නැවත නොබෙදී හැකි තැනකට යනවා. කියලා වෙලා කියන්නේ පරම ඇත්ත තුන් ඇත්ත. අපි සත්‍ය පුද්ගලය කියලා හිතන තැනක තියෙන පරමාර්ථමය ස්වභාවය තමයි චිත්ත චෛතසික රූප කියලා ටිකක්. අපි මිනිස්සේ කියන තැනක ඔන්න සිත කියලා ධර්මතාවයක් තියෙන, සිතුවිලි කියලා ටිකක් තියෙන, රූප කියලා ටිකක් තියෙන. ওই චිත්ත චෛතසික රූප කියන ධර්මතාවයක නොදන්නාකම නිසා පුද්ගලයේ කියන කතා කරන්නේ. අපි දිව්‍ය කියලා කතා කරන තැනක තියෙන ඇත්ත තමයි මොකද චිත්ත චෛතසික රූප ටික. අපි ප්‍රඥා කියලා කතා කරන තැනක තියෙන චිත්ත චෛතසික ටික. තිරසංග ප්‍රථා කියන තරමකින් චිත්තචෛතක උපනික. එතකොට එයා කාම භූමියේ තියෙන චිත්තචෛතක රූප, රූප භූමියේ තියෙන චිත්තචෛතක රූප, අරූප භූමියේ තියෙන චිත්තචෛතක ටික ඉගෙන ගත්තාම ලෝකයේ මිනිස්සෙක් ගැන, දෙවියෙක් ගැන, ප්‍රඥෙක් ගැන කතා කරනකොට මෙයාගේ මොනේ නැහැ දෙවියෙක් කියන තියෙන චිත්තචෛතක රූප ටිකක් තියෙනවා. බ්‍රහ්මයා කියන තරම් තියෙන චිත්තචෛතක ටිකක් චෛතක රූප ටිකක් නෙමෙයි අර පුද්ගල භාවයෙන් කතා කරනකොට පුද්ගල භාවය ඉක්මවාගේ ධර්මතාව ටිකකට හිත තියන්න පුළුවන් යාට. එතකොට ඒ සංකත පරමාර්ථයට හිත තබල පුද්ගල භාවයෙන් මිදෙන කර තමයි සෝපජේත නිපාල කියලා කියන කාර්යය. ඊට පස්සේ අසංකත පරමාර්ථයට හිත තබල මේ සංකත පරමාර්ථයෙන් මිදෙනවා. චිත්තචෛතික රූපය කියන ටිකේ නිරෝධය දකින්න නිරෝධයෙන් තමයි. එතකොට සම්මතයෙන් මිදෙනවා පරමාර්ථයට ලෝකයෙන් මිදෙනවා ලෝක කෙලවරට ඇවිල්ලා ලෝක කෙලවරෙන් මිදෙනවා නිවනට ඇවිල්ලා සම්මතයෙන් මිදෙනවා පරමාර්ථයට යථාර්ථයට ඇවිල්ලා යථාර්ථය කියන තැන සංකතයෙන් සංකතයෙන් මිදෙනවා අසංකතයට ඇවිල්ලා කියන ක්‍රමයේ අනුපිළිවෙලින් එන ගමනකට තමයි මේ සතර පරමාර්ථ ධර්ම කියලා කියන්නේ මේක නම් කරුණු කෙටියෙන් කෙටියෙන් ලියනවා හරි ඉස්සරහට ලියුම් වගේ ලියනවා. ස්වාමීන් භාවනා කරගෙන යෑමදී ඇතුළත මොකද සත්‍යයෙන් භාවනාවට බාධා කෙරේ. කර්මයත් ඒත් පිළිවක් කරනවා. භාවනා කරගෙන යද්දී අතුලත ශබ්ද ඇසෙමින් භාවනාවට බාධා කරේ. අතුලත ශබ්ද කිව්වේ ශාලාවේද පිටද එහෙම නැතිනම් තමන්ගේ හෘද ස්පන්දනය ශරීරය වගේද ඔය දෙකටම දින එක උත්තර. තමන් හරියට සති නිමිත්තේ තියාගෙන භාවනා කරන්නේ නැහැ කියන එකද ලක්ෂණය. හරිද? අතුලත ශබ්දය වුණත් පිටත ශබ්දය වුණත් සම්පූර්ණ භාවනා කරනකොට අරමුණ වෙන්න පුළුවන්. ශබ්දවල ඇතුළ ශබ්ද පිට ශබ්ද කියලා ගන්න ඕන. අහුණා නම් සෝත ස්පර්ශය හරහාම එන්නේ. කෙලෙස්කින් තමයි ඇතුළ ශබ්ද පිට ශබ්ද කියලා කියන්නේ. අපි ඒක මේ මගේ ඇඟ ඇතුළ ශබ්දේ පිට ශබ්ද කියලා කතාවක් නෑ යෝගියට. එහෙම එකක් නෑ. එයා බා මගේ ඇඟ ඇතුළ ඉන්න පපුඩක් ගන්නවා කියලා ශබ්දය වුණා. කුලඟ කමන ශබ්දය වුණා. එයාට ශබ්දේ ශබ්දේ මොකද සෝත ස්පර්ශය හරහා යන්නේ ශබ්දයෙන් කරන්නේ නෑ. එතකොට සත්‍ය නිමිත්ත හැදෙන්න හිත තියාගන්න නැතුව ඉන්න එකේ ලක්ෂණය තමයි මොකද්ද? රූප ශබ්ද ගන්ධ අරමුණු එකේ ඒකට අනුගත නොවී ඉන්න බෑ. මේකට තියෙන ප්‍රශ්නේ මොකද්ද? හරියට සත්‍ය නිමිත්ත ඉන්නේ කියන එක. හොඳට සත්‍ය නිමිත්ත හිත තියාගන්න තමන් ඉන්න තැනට රූප ශබ්ද ගන්ධ රස පොට්ටම් ආදී අරමුණු එන්න පුළුවන් තමන් යන්නේ. තමන් පෙනෙනවා පෙනෙන දෙයට තමන් අනුගත වෙලා නැහැ. ඇහෙනවා. ඇහෙන දේ තමන් අනුගත කරගන්න. තමන් ඉන්නට. ඇහි ඇහිලා එක නැති. පෙන්ලා එක නැති. තමන් තමන්ගේ වැඩේ කරන්නේ යන්නේ. ඒ නිසා ඒකට අනුගත නොවි ඉන්න නම් තමන් ඉන්න තැන ස්ථාවර වෙන්න ඕනේ. ඉන්න තැන ස්ථාවර නැති කියන ලක්ෂණයයි ඒ දේවල් වලට අපි බාධා වෙලා නෙමෙයි කරනවානේ බාධා කරගෙන තියෙන්නේ. හරියට අපි මෙතන තියහම තියෙන එකම බාධාව නැති. නාම රූප තුල නාමයන් සිතද සිත හටගන්නේ විඥාණයෙන්මද නාම රූප තුල නාමයන් සිතද නාම රූප කියන තැනක නාම කියන තැන සිත විතරක් නෙමෙයි සිතුවිලි නා රූපය කියනකොට සතර මහා ධාතුව උපාදාය රූප රූපටි රූප නාම කියනකොට චිත්තචෛතක දෙකම ආйти නාම රූප කියන ධර්මතාව දෙක තමයි අභිධර්මයේදී නාම ධර්ම චිත්ත චෛතසික දෙකකට බෙදලා දෙන්නේ සූත්‍ර ක්‍රමයට නාම රූප. ඒ නාම රූප කියලා පෙන්නන එක අභිධර්ම ක්‍රමයේදී නාම ධර්ම තව ටිකක් විස්තර කරලා පෙන්නනවා චිත්ත චෛතසික කියලා. එතකොට චිත්ත විතරක් නෙමෙයි නාම කියනකොට සිතයි සිතේදී දෙකම චිත්ත පටන් ගන්න විඥානයෙන් නැත. සිත කියන්නේ විඥාන කියන්නේ මොකද්ද? චින්තෙන්ති විඥානෙන්ති චිත්තං හිතන්නේ දැනගන්නේ චිත්තෙත් හිත කියලා අද්භූත දේවල් මවා ගන්න එපා මම ඒකත් මතක් කරලා හිත කියන්නේ හඳුනා ගන්න තියෙන දේ තමයි මොකද්ද සංඥාව කියන එක සංඥාව යම් වලද විඥානයේ බඳුයි දැන් මේ පෙනෙන වර්ණ සතහනට කියන රූප සංඥාව කියලා මේ සංඥාව දැනගන්න එකට විඥානය කියන එතකොට දැනගන්නේ මොකද්ද? දැනගත්ත බව හඳුනලාගේ තියෙන්නේ. හඳුනන බව දැනගෙන තියෙන්නේ. සිත නිසා සිතුවිලි, සිතුවිලි නිසා සිත. චක්කු විඥානය කියන්නේ මොකද්ද? රූප දැනගන්න හිත කියන්නේ මොකද්ද කිව්වහම පේන සටහන පෙන්වන්නේ. හිත මොන වගේද කියලා අහුවම Taman මොන වගේද කියලා දැනගන්න Tamanට පේන සටහන බලන දැන් මේ වගේ. ඇහෙනකොට ටග්ගල සද්ද සටහන දැනගන්න මේ සෝත විඥාන සිතේ සටහන ඕක. හිතනකොට ධර්මාරම්මේ සටහන දැනගන්න දැන් මනෝ විඥානේ මේ. තමන්ට හම්බෙන සංඥාවෙන් දැනගන්න සිත් විඥානය. මොකද විඥානය කියන්නේ සංඥාව විඥාපනය කරගන්න දැනගන්නවා. මේ පෙනෙන අරමුණ පෙනෙන සංඥාව දැනගන්න පැත්තට විඥානය කියනවා. ඊට පස්සේ ওই පෙනෙන දේ මනෝමය හිතුවොත් මේ පෙනෙන සංඥාව හිතන නිසා හිතන පැත්තට කියන චිත්තය කියලා. එකම කෙනා දැනගන්නවා දැන් එකම අරමුණ. අපි කියමු මේ වස්තුව මම අරගෙන මෙහෙම උඩ දානකොට මට මම්ම කියන මට මම මේක උඩ දානවා. ඒක ආපහු අතට පාර්ශවයට මම කියන එක අල්ලනවා. එතකොට එකම අත මේ වස්තුවේ මාතෘකාව උඩ දානවා සහ අල්ලනවා කියලා දෙකක් කරලා. දෙනවා සහ ගන්නවා කියලා දෙකක් කරලා නේ. ඒ වගේ දැන් මේ එකම අරමුණ මම දැනගන්නවා කියනකොට මේ සටහන ගැන දැනගන්න සාපේක්ෂව දැනගන්නවා කියන කාරණාවේදී විඥානය කියනවා. ඊට පස්සේ දැනගත්ත එක ඔය අරමුණ මම හිතුවොත් හිතෙන්. ඒකට චිත්තය කියනවා. එතකොට අරමුණු සිතන්නේ දැනගන්නේ සිත. සිතනවා දැනගන්නවා කියන සිද්ධිය කරලා මොනවද හිතන්නේ දැනගන්නේ. වේදනා සංඥා සංකාර මේ අරමුණු විඳපු හඳුනන අරමුණක් විඳින හඳුනන හිතන ගතිය හිතනවා. විඳින හඳුනන හිතනකම දැනගන්නවා. සිතුවිලි නිසා සිත, සිත නිසා සිතුවිලි කියලා එකම ධර්ම කාරණයක් තියෙනවා. මේ එතකොට ඊගාවට අපි දැකිය යුතුයි චිත්ත විඥානය මනස කියලා කියන්නේ එකම තැන කරන වැඩේ තමයි. දැන් එක්කෙනෙක් කඩේට ගිහිල්ලා බලු කියපුවොත් එයාට මුදලාලි කියනවා. එයාම ඊට පස්සේ කඩේ වහලා වාහනේ පදවනවා ඩ්‍රයිවර් මහත්තයා කියනවා. ඊට පස්සේ එයා ඒක වහලා ඩිස්පැන්සර් ගිහලා දෙහෙත් දුන්නොත් දොස්තර මහත්තයා කියනවා. එතකොට එකම කෙනා කරන කරන වැඩේ හඳුන්වනවා. ඒ වගේ අරමුණ දැනගන්නකොට එයාට කිව්වා විඥානේ අරමුණක් හිතනකොට හිත අරමුණු මවනකොට මනෝ කියලා කිව්වා. මනෝ කිව්වා චිත්ත කිව්වා විඥාන කිව්වා එකම කෙනා කරන වැඩේ. කෙනා කියන ධර්මතාවය. ඒ වෙලාවට වෙනවා කියලා සිද්ධියෙන් දත යුතුයි. එහෙම නැත්නම් මහත් දෙයක් කියනවා හො ආස්වාද ප්‍රස්වාස භාවනාවේ කාය සංකරණ නැති කරන අය නැවත කරනවා පහදා දෙන්න. මම කාය සංස්කාරය නැති කරන්න නම් භාවනා කරන්න කියලා කිව්වේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේත් එහෙම පනවලා නැහැ. කාය සංස්කාරයේ නැති කරන තැනක් පෙන්වලා නැහැ නේද? ආස්වාද භාවනා ආස්වාද ප්‍රසවාසාදී භාවනාව කරන්න කියලා විතරයි තියෙන්නේ. දීර්ඝම ආස්වාද දීර්ඝම ආස්වාද පජානාති දීර්ඝම ආස්වාද පජානාති කියලා. මේව කරන පස්සම්භයං කාය සංකාර. කාය සංකාරයේ සංසිඳී. සිඳවන්න යන්න එපා. සිඳවන්නත් බෑ. ඒකෙදි සංසිඳනවා කියන්නේ මෙහෙම ඉන්නකොට හුස්ම පාරේ නොදෙනී යන එක එහෙම නෙමෙයි. අපි ආනාපාන සතිය භාවනා කරනකොට ආස්වාද ප්‍රස්වාසයේ ජීවුම් වල ජීවුම් වල ජීවුම් වල නොතේරෙන මට්ටමට යනවානේ. ඒකට නෙමෙයි මේ කාය සංක පස්සම් බහෙන් කාය සංකාරම් කියලා කිව්ව ඔයෝගේ ජෝඩි දන කරන්නේ නෙමෙයි. ඕනම ඔබට උපායක් කරන්න. දැන් එහෙම අප්‍රකට වෙලාවට ආනාපාන සතිය නතර කළා මොනවාරි හොඳට දහමක් හිතනකොට ආය ආනාපාන සතිය නිදන් හොඳට ආයෙත් ප්‍රකටයි. ආනාපාන සති නමුත් මේක පස්සම්භයං කාය සංකාරම් කියලා කියන්නේ මෙහෙම ආනාපාන සතිය කරගෙන කරගෙන කරගෙන යද්දී ආස්වාස ප්‍රස්වාසය නොදෙන්නේ ආස්වාස ප්‍රස්වාසය වෙනකොට තමන්ට සත්‍ය නිමිත්ත දැනෙනවා හරිම මට සිදුවට සිහින්දුවට සීතලට උපත නිමිති කියන්නේ ආස්වාස ප්‍රස්වාසය වෙනකොට ඒ වගේ gati ටිකක් ඇති වෙලා මේ මේ ආනාපාන සතිය සම්පූර්ණ මිහිරිම මිහිරියක් වෙනවා වටවටෙන්. සාත සහගත කායගත සතිය. සැපම දැනෙන. මේ මොළු මුදුට තගෙන සැපක් දැනුනොත් ඒට වඩා ඒ විදිහට ඇඟටම දැනෙනවා සැප. සතුටක් නෙමෙයි සැපක්. අන්න ඒ මට්ටමට ආවම ඔන්න ওই මට්ටමට එනකොටයි සාත සහගත කායගත සතිය කියලා කියන්නේ. ඔන්න ওই මට්ටමට ආවම තමයි ඒ කාය සංස්කාරයේ සංසුදහම සංසිඳුනහම නතර වෙන්නේ සුඛපටි සංවේදී අසසිස්සාමිති චික්කති සුඛපටි සංවේදී පස්සරිස්සාමිති චික්කති කියන තැනින් තමයි අනිත් පැත්තේ පටන් ගන්න. පස්සම්භය කාය සංඛාරම් කියන තැන මෙහෙන් අවසන් යනකොට අනිත් පැත්තේ තියෙන සුඛපටි සංවේදී අසසිස්සාමිති චික්කති සුඛපටි සංවේදී පස්සරිස්සාමිති චික්කති කියන තැනකින් පටන් ගන්න විදිහට. එහෙම නැතුව తాවකාලිකව අපි ඔය හැමෝම හිතාගෙන හුස්ම රැල්ල පොඩ්ඩක් සීනනකොට මේ හරි බුදුහාමුදුරුවෝ පස්සම්භය කාය සංඛාරම් කියන තැනට ඇවිල්ලා කියලා නැහැ. ඒකේ තියෙන ලක්ෂණය තමයි ඕනනම් ඒ ඒරියාවෙන් නැගිටලා ආපහු සක්මන් කරලා ඉඳ ගන්න ආයෙත් අස්වස්තිය හොඳට ප්‍රකටයි. නැතිනම් ඒ අරමුණේ ඉඳලා මොන හරි දෙයක් හිතලා කරන්න අස්වස්තිය ප්‍රකටයි. එහෙම తాවකාලික නිෂ්කම්බණයකට කියව වචනයක් නෙමෙයි මේ මේ තදංග වශයෙන් කියපු එකක් නෙමෙයි නිෂ්කම්බන වශයෙන් මේ අස්වස්ත ප්‍රස්වස්ත මොන කාරණාවක් කරන්න කියලා. දැන් නැගිටලා වැඩ කටයුතු කරුවා අස්වස්ත ප්‍රස්වස්තේ සංසිඳිකමයි කියන මට්ටමකට එනවා. ඒක මේ ඉඳගෙන ඉන්නකොට විතරක් වෙන එකක් නෙවෙයි වැඩ කටයුතු කෙරුවොත් අන්තිනාවේදී එහෙම ලොකු විශේෂකින් තොරව සංසිඳිච්ච මට්ටමකට එනකම මේ ආනාපානසතිය ගන්න පුළුවන්. ඒක මෙහා නොදෙමී නොතේරි යනවා නම් තවදුරටත් කරන්න යන්න බයි චින්තන්නේ කියති කරන්න යන්න බයි කිව්ව සතිනෙදී දැන් මෙනෙහි කරන්න. ධර්මයේ හොඳට හිතන්න. හිතන ආයතන මනසට කියන ආයත හොඳට කරගන්න. ආයත අප්‍රකට වේගන එනකොට ආයෙත් හොඳ නාම රූප ධර්ම මෙනෙහි කරනවා. ආයෙත් ප්‍රකට. ඔහොම ටික ටික ටික ටික කරනකොට සැබෑවටම ආස්වාද ප්‍රසවාසයේ පස් සම්බරය කාය සංකර කිරදෙන්නේ. එහෙම නේද ආස්වාද ප්‍රසවාස කාය සංකර නැති කරගෙන යන්න එපා. එතකොට නැරෙනවා. මේ නැති කරන්න කියලා නැහැ සංසිඳෙන්නයි තියෙන්නේ. කුසල විපාක සිද්ධාත සහේතුක අහේතුක ભેදයටත් අකුසල විපාක වලට හේතුක ભેදය ඒකාන්තයෙන් නැති බව අභිධර්ම පොතේ සඳහන් කර ස්වාමීන් වහන්සේ ඒ විමුක්තිය ඉස්සරහ හැම වෙලාවෙම හේතුක කියන එක ඉස්සර තියෙන්නේ අලෝභ අධ්‍යයස අමෝහ කියන කුසල. එතකොට තිරසංගත සතුන්ට ප්‍රඥාවේ දෙන්නේ කියලා මම කිව්වනේ මතකයිනේ ඒකයි සහේතුක සිත් නැහැ කියන්නේ නුවණ යෙදෙන අලෝභ අධ්‍යස අමෝහ කියන ගති විපාක සිතට යෙදෙන්නේ කර්ම සිත් පහළ වෙන්න පුළුවන් ඒ හින්දා ඒගොල්ලෝ තිසංගාත්මක හරි බෝසතන් වහන්සේ නමක් හරි උපන්නා මොකක් කුසල් සිත් පහළ කරගන්න පුළුවන් කර්ම නෙමෙයි ජීවිතයකට බලපාන විපාකයන්ට කන්නාඩිට වැටෙන ඡායාවේ මේකේ ඡාය දකින්න පෙර තිබෙන මේ දැකියන් පස්සේ තියෙන අවස්ථාවට හටගන්න කියන තරමට මේ නුවණක් ඉන්නේ දේශගත සත්ව මට්ටම නුවණකින් ඕගොල්ලෝ දන්නවද ප්‍රතිසන්දි මට්ටමේ අපේ කෙලෙස් අඩුකම තිබුණේ හිඳයි ප්‍රතිසන්දි මට්ටමේ කෙලෙස් අඩුකමේ ඒ විපාකයේ ගතියකින් තමයි ඔය අපි ජීවත් වෙන්නේ. ඒ හිතේ කෙලෙස් අඩු වුණාම කරන්නේ මේ මට්ටම නොරවටන එක. අහේතුක සිතකින් ප්‍රතිසන්දි ගත්තාම හිතේ යෙදෙන්නේ අලෝභය සමෝහ කියන ප්‍රඥා ගතිය යෙදෙන්නේම නැහැ. හැම අරමුණකම කිය මුලා වෙන මට්ටම මිසක ප්‍රඥාවේ ශීර්ෂයකටවත් ඉඩ නැහැ. ඒ හින්දා ඡායාවේ රැවටෙනවා. හැම එකකම රැවටෙන ගතිය තියෙන්නේ ඒ ප්‍රතිසන්දි ඒ මට්ටමේ සහේතුක නොවනකේ ලක්ෂණය. අර නොරැවටෙන්නේ විප කර්ම සිද්ධනේ විපාක මට්ටමේ නොරේ ගහම. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකේ ප්‍රඥාවගේ නෝන එතකොට හිතන්න ප්‍රතිසන්දි මට්ටමේ සහේතු කරේ. රහතන් වහන්සේලා කියන්නේ හැම වෙලාවෙම විපාක සිත් තුළ නෝනේ තියෙනවා. ඒ හින්දා ඒගොල්ලන්ට ජීවිතයේ පවතින්නේම නෝනේ වෙයි. කර්ම පැත්තනේ විපාක පැත්තේ නෝනේ දෙන හින්දායි මිනිස්සෙක් දෙවියෙක් ප්‍රඥේ කියලා කියන්න පුළුවන් විපාක පැත්තේ නෝනේ දෙන හින්දා. මිනිස්යන්ගේ ඉඳලා විතරයි විපාක පැත්තේ නෝනේ දෙන්නේ. එහෙම කෙනෙකුට විතරයි බාහන බාහන කරන්න පුළුවන් මොකද ඡායා මට්ටමට රැවටෙනවා කියන්නේ මෝඩකම කට මට්ටමට ඉතිරලා වෙන දාන්න ඉඩ නැහැ. ඉඩ නැහැ. ආයේ නුවණකට ඉඩ නැහැ කියන්නේ. මෙතන එහෙම නැහැ. පිළිගන්නේ නැහැ. ඉඩ කීතාවද. ඒ හිඳයි සහේතුක සහ හේතුක කියන කියන්නේ ප්‍රතිසන්දි පැත්ත බලනයි. කර්ම පැත්ත බලන්නේ උපදින පැත්තේ නුවණ ඇතුව යෙදෙන්න පුළුවන් යෙදෙන්නේ මිනිස්සෙයි දෙවියෝයි බ්‍රහ්මයෝ විතරයි ඒකයි ඊයට මාර්ගඵල ලබන්න පුළුවන් ත්‍රිසංගත කට්ටිය කවදාවත් නුවණ කියන එක යෙදෙන්නේ නැහැ විපාක මට්ටමේ. විපාක මට්ටමක යෙදෙන නුවණ අනුනකම මත තමයි ජීවිතය ආදාලා තියෙන්නේ සම්පූර්ණ. ජීවිතය කියන එක විපාක පැත්තකින් තමයි මේ ජීවිතය අදිනවද නැද්ද කියන ටික තියෙන්නේ. විඥානය ඇසේ හෝ විලක් ආයතනයක ස්පර්ශ නොකර සිටින අවස්ථාවේදී එම ස්පර්ශ ආයතන නිෂ්ක්‍රියද මහත්මින් ඔබේ හොයන තැන් වල ස්පර්ශ ස්පර්ශ ආයතන රහිත අප්‍රාණිකද මොකද චිත්ත උපාදේ නැත්නම් අපි ආයතනෙන් දන්නේවත් නැහැ ඇත්තටම ඒ ආයතනේ උපන්න ඝණයට ඝණයට යන්නේ නැහැ. ඒ ආයතනය නිෂ්ක්‍රියයි අත්වානිකයි කියලා කියන්න අපිට නිමිති නැහැ. අපි සක්‍රීය සත්වානික ආයතනයට ඇවිල්ලයි අනිත් ආයතන නිෂ්ක්‍රියයි අත්වානිකයි කියලා හිතලා තියෙන්නේ. එහෙම ඒකද සත්‍ය සත්වානික ආයතන ඉඳන් කරන දෙයක් මිසක අර ආයතන දන්නේ නැහැ. ඒ ආයතනය නූපන්න යන ගමනට යන්නේ. හිත නැත්තම් ඒ ආයතනය ස්පර්ශායතනෙ ඉපදිලා නැහැ. ඒ ස්පර්ශායතන නිරුද්ධයි. හටගෙනගෙන නැහැ. අප්‍රාණික යන ගමනට යනවා කියලා හිතනකොට. සීමා රහිත නොකරලද මනස අත්දැකීමට සති නිමිත්ත පුරුදු නැතිව කරන්නේ මම උදේවගේ උපහාසයේ අන්න හරි හොඳට පුටුනේ. ඒ අනිමිත්ත ඒ සීමා නොකරලද මනස යන අනිමිත්ත සමාධිය අනිමිත්ත සමාධිය කුමක්ද? ඒ අධ්‍යක්ෂී හැකිලෙස ප්‍රතිපදා ගුණක යුක්ති කරන බව. අනිමිත සමාධිය හැම නෙමෙයි. මේක සමාධියක් නෑ මම කියන්නේ විපාක මට්ටමකේ. එතකොට සමාධිය කියලා කියන්නේ අනිමිත සමාධිය කියන්නේ කිසිම අරමුණක් නැතුව අපිට කිසිම නිමිත්තක් නැතුව සමන්තයකින් ඉන්න පුළුවන්. හැබැයි ඒකද ලෞකික ලෝකෝත්තර දෙයාකාරයකින් තියෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් දැන් මෙහෙම ඇද්ද ගහගෙන මේ වටපිට සම්පූර්ණ නිමිති දිනන කියලා තියෙනවනේ. හොඳේ චින්තය කරගත වෙන කිසියම් නිමිත්තක් දුතු අනිමිත්තයි. තේවන් ඔක අනිමිත් සමාධිය. හැබැයි ඔය අනිමිත් සමාධිය ලෞකිකයි. මොකද අනිමිත් බව දැන් එයාගේ නිමිත්ත. දැන් මෙහෙම ඔයගලන්ට ඉස්සරහා ශාලාව තියනවා කියලා නිමිත්තක් තිබුණා. හිතට ඇද්දේ වහගත්තාම එකගම කුත්තින් ශාලාව තියනවා කියන නිමිත්තක් තියෙනවා. දැන් කිසියම් නිමිත්තක් නැහැ. හොඳ සමාධි. දැන් නිමිත්ත නැති බව කියලා නිමිත්තක් තියෙනවනේ. ඒක නිමිත්තක්. ඔයගලන්ට ඒ හින්දා කිසිම අරමුණකුත් නැහැ. අනිමිත්ත බවක් තියෙන්නේ. මේ අනිමිත්ත බවද මනෝ ස්පර්ශයෙන් හටගත් එකක් මනෝ ස්පර්ශය නැති වෙනව නැති වෙනවා කියලා අනිමිත්ත සමාධියද පටිච්ච සම්පන්නයි කියලා දකින නුවණක් තියෙනකොට සාක්ෂාත් වෙනවා අනිමිත්ත බව. ඒක ආර්යයන් ඒක බොහොම සියුම් එකක්. ඒ කියන්නේ ඒකේ මම කිව්වේ මෙහෙම ඇත්තක වහගෙන ඉන්නකොට හොඳ සමාධියකුත් එක කිසිම දෙයක් නැති කිසිම අරමුණක් නැති කය ගානක් ඉන්න පුළුවන් තැන තාවත් මේක ආර්ය අනිමිත් සමාධිය කියලා ගන්න එපා. මොකද හැම නිමිත්තක්ම දැන් නෑ ඔයගලන්ට අනිමිත්ත බව තියෙනවා. අනිමිත්ත බව නිමිත්තක්. ඕකට හිත දිහිතියත් නර්ති කිංචි කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන්. ඒ කියන්නේ කෙලෙස් නැතුව ওই මට්ටමේ තේරලා ඉන්නේ. ඒ ඕගලන්ට අනිමිත්ත බව දැනෙන්නේද හිතටයි. සිතින් චිත්තේ ස්පර්ශයක මේ අනිමිත්ත බව දැනෙන්නේ මේ චිත නිරුද්ධ වෙනකොට මේ දැනෙන අනිත්‍ය බව නිරුද්ධ වෙනවා කියලා එහෙට ඇලෙන්නේ නැතුව අනිමිත්ත බව දැනෙන නිමිත්තේ නිමිත්තේද නැතිවීම දැනෙනවා නම් චිත්තචෛතසික පැත්තට ඒක තමයි. හැම වෙලෙම බාහිරයට නැඹුරු වෙනවා මේකට නැඹුරු වෙනවා. ලෝකේ වැරද්ද තමයි කර්මයේ ස්වභාවය තමයි මේ රූප මට්ටම අල්ලගෙන ඉන්නවා කර්ම. ওই රූප මට්ටම අතහැරනකොට අරූපී අනිමිත්ත මට්ටම හිස් අහස වගේ මට්ටම තුන ඒක අල්ලගෙන ඉන්නවා. එහෙම නැතිනම් ශුන්‍යතාවය මට්ටම අල්ල ගන්නවා. ඔක තමයි හැටි මේ හිතේ. එකින් එක එකින් එකට. අපි හුරු කරන්න ඕනේ මේ රූපේ හම්බ වෙනකොට මේ ස්පර්ශ නිසා හටගත්ත එක මෙහෙට හිත තබලා මෙහෙ අතාරින්න. මේ ප්‍රත්‍ය නැතිව නැති වෙනවා. ඊට පස්සේ එහෙම කරනකොට අනිමිත්ත බව හම්බ වෙනවා. මේ අනිමිත්ත බව මේ ස්පර්ශයෙන් නිරහත කරගත්තේ ඒ චිත්තචෛතසික ටික නිරුද්ධ වෙනකොට මේ අනිමිත්ත බව නැති වෙනවා කියලා මෙහිදී ඉතතම මේ ආකාරයෙන්. මෙහෙන් අල්ලගෙන යන්න එපා. සංඥා සමාපatti සහ නිරෝධ සමාපatti කියලා දෙකක් තියෙනවා. ලෝකේ තියෙන සංඥා සමාපatti කාමය අදහනවා ප්‍රථම ධ්‍යාන කියලා ප්‍රථම ධ්‍යාන අතරම ද්විතිය ධ්‍යාන කියලා ද්විතිය ධ්‍යාන අතරම තෘතිය ධ්‍යාන ඊට තමයි තෘතිය ධ්‍යාන අතරම චතුර්ථ ධ්‍යාන ඊට තමයි මෙහෙම ධ්‍යානෙන් ධ්‍යානෙන් ධ්‍යානෙන් ධ්‍යාන කියනවා ඊළඟ නේව සංඥා නා සංඥා තලයේ කියන එක අත්හරින්න තැනක් නෑ ඉතුරු වෙනවා නමුත් මේ ශාස්ත්‍රයේ තියෙන මොකද්ද කාමය අදහනවා නිවන කියලා තමයි රූප ධ්‍යානය අතරම නිවන තමයි මේකට කියනවා නිරෝධ සමාපatti වශයෙන් සංඥා සමාපatti සහ නිරෝධ සමාපatti කියන ක්‍රම දෙකක් ප්‍රත්‍ය නිසා හටගත්තු ධර්ම ප්‍රත්‍ය නැති වෙන්නේ තියෙනවා කියන ටිකම බැලිය යුතුයි. ඒ නිසා සීමා නොකරන ලද මනස ජීවිතන අනිවිත සමාධිය නෙමෙයි ඒකේ අනුසයතියි ඒකේ ඇත්ත නොද තාම අනිවිත සමාධිය නම් ඒක ආර්ය සමාධිය. එහෙනම් ඉතින් දැන් පොඩි ළමයි එහෙම හොඳට ආර්ය සමාධියන්නේ පොඩි ළමයි හැම වෙලේම අනිවිතයි නේද? දැන් පොඩි ළමයි මේ පෙනෙන ඒවා ඇරිලා ගෙල්ලනේ උදේ බලන්න ඉන්න ඔය ළමයි ආරගෙන යනකොට අතදරු එහෙම ඉන්නවනේ ඒ පෙනෙන අරමුණේ මොනවද ඒගොල්ලන්ට මේ කැලෙන්න ගැටෙන්න තියෙනවද මොකක් ඉතින් පෙනෙන ළමයි උපන්න හැටි රහත් වෙලා වෙනවා එහෙනම් පොඩි ළමයි එහෙම සීමා නොකරලත් මනසක් පොඩි ළමයිද තියෙන්නේ එතකොට එහෙම ඒක අනිමිත සමාජයක් කියලා කිව්වොත් පොඩි ළමයා උපන්න හැටි අනිමිත සමාජයක් අරගෙන තියෙනවා අපි මෙච්චර උත්සාහයක් ගන්න හදන්නේ ඒ හින්දා ඒක අනිත්‍ය සමාධිය හෝ ඒක ශුන්‍යත සමාධියක් හෝ ඒක තනක් නෙමෙයි ඒක මෞඛ්‍ය ධර්මතාවය. තාම ඕකේ අවිද්‍යාව අංශය තියෙනවා. අංශය ධර්මයේ අංශය වෙනවා. ඔතන දෙමන් සංදියක් වේරෙන්න පුළුවන්කම තියෙනව නැතිකම තියෙනවා කියන තමයි තියෙන්නේ. ඒ ඇත්ත සීමා නොකරන ලද මනසේ හිත තබාගෙන තබා ගත්තාම ඉඩ තියෙනවා ආශ්‍රව වලට එන්න නොදී ආශ්‍රයයන් අතුරු කරන්නේ නැතුව කුසල ධර්මයකට එන්න දීලා කුසල ධර්මයන්ගේ මේක බලන්නේ ඉඩ හදාගෙන විතරයි කියන්නේ. ඔය සම්මා දිට්ඨියට උපකාර පරිසරයේදී කෙනෙක් දකින්න ඒක සමාධියක් හැටියට දකින්න එපා ඒක පුහුණු කරන්න ඒක පුරුදු කරන්න කුමකටද ඒක හොඳට පුරුදු කරනකොට ආශ්‍රව ධර්ම උපදින එක අරගෙනවා කුසල ධර්ම ඇති කරගන්න උපකාර වෙනස මේක පුහුණු කරන්න හැබැයි පුරුදු කළා පුරුදු කළා ඒ වුණට ඇත්ත දකින්න පැත්තේ ඉදිරියපත් නොකොළොත් පුහුණු අධහරපොම ආය තාක්ෂය වෙනවා ඒ හින්දා පුහුණු කළාට යකඩ රත් කෙරුවොත් තරම් පුහුණු කළේ මේ ඇත්ත එළඹ සිටින්නයි ඒ සීමා නොකරන ලද මනස අකෝප්‍යයි වෙනස් වෙන්නේ නැහැ. ආශ්‍රයෙන්නේ නැහැ කියන තියෙන පිහිට තමයි රැකවරණය තමයි සීමා නොකරන ලද මනසකින් යුක්ත ධර්මතා ටික ගැන ඇත්ත දකින්න කම. එනිසා ඇත්ත දකින්න කමන්ත මනස ගන්න. ඒකට ඉඳලා ගැනීමක් කරන්නේ. ස්වාමීන් වහන්සේ ඒක අනිත්‍ය විඥාන කියන්නේ කාර්ය අනිවිත සමාධි සමානයි. අනිදර්ශන විඥානය කියන්නේ මොකද්ද? කොහෙද තියෙන්නේ කොහොමද තියෙන්නේ? අතන මුල් සූත්‍රයේ තියෙන කියලා මේ අටකුරු ඥානන ස්වාමීන් වහන්සේගේ නිවේ නිවේ පොතේ අනිදර්ශන විඥානය. අතින් විඥාන අනිදර්ශන අනන්ත සබ්බතෝ පදං ඒ රහතන් වහන්සේ විසිට කියන්නේ ආකාශයේ පදන්නක් තියෙනවා. කුරුල්ලන්ගේ පාසටහන් අහසේ නෑ මෙහෙමයි කියලා නේද? ඒ කියන්නේ රහතන් වහන්සේගේ හිත අනිදසර ඒ කියන්නේ හිත පිහිටිය කොහෙද කියලා දකින්න බෑ කියන්නේ. අර ගෝධික මහ රහතන් වහන්සේ පිරුණම් පෑවහම මාර්යා ගිහිලා විඥානේ කොහෙද පිහිටිය කියලා හැමතැනම හොයන් අරදිනවනේ. හොයනකොට මාර්යා දැක්කනේ ආ භවයේ කිසි තැනක විඥානේ පිහිටි තැනක් නාගන්න. එතකොට ඒකට එකනම් රහතුන්ගේ විඥානයේ පිළිතන හොයන්න බෑ විඥාන නම් අනිදස්සන කියලා කියන්නේ මේක සිත් අපි අපේ තියෙන සිතකට කියන වචනයක් නෙමෙයි ආකාශයේ පදන්නති ආකාශයේ කුරුල්ලගේ පාසතහන් හිටින්නේ ඒ වගේ රහතුන්ගේ විඥානයේ පිළිකීමක් දකින්න බෑ කියන එකට තේරුම් ගන්න ගෝධික සූත්‍රයේ මතකයි නේද බලන්න ගෝධික සූත්‍රයෙන් අර ආරණාම නම් ස්වාමීන් මේ ඡායා යහත මෙහාට යනවා වගේ මේ මොනවද යහත මෙහාට යන ඡායා. ගෝලික තරුණාට අර ගෙලින්ද ගන්න කිව්වන්තාවට පස්සේ මාර්යම් එයා බිල්ලකපාගෙන මරනවා නම් දැන් විඤ්ඤාණය කොහෙන් පිටියේ කියලා හොයනවා. බුදුජානකසේ ඒලාදි කියනවා සහතුන්ගේ විඤ්ඤාණය පිටිතන හොයන්න බෑ. ඒක පොදු අදහසක් තියෙන්නේ. ඒ සූත්‍රය අදහස් සූත්‍රයට වර්තමාන කෙනා කෙනා දෙක කියන අදහස් මම දන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේගේ පොත මම බලලා නැහැ. ස්වාමීන් වහන්සේ මොන විදිහට කියලා තියෙනවද දන්නේ නැහැ. නමුත් සූත්‍රයේ තියෙන අදහස් නම් විඥානගල දර්ශන කියන එකෙන් කියන්නේ සහත්ත්වයේ විඥානයේ නැවත පිළිසඳන දකින්න බැහැ කියන අදහසයි. විඥානය මෞඛසක පිළිසිඳ ගන්නේයයි අසඳනගත්තේ. රහතන් වහන්සේ නමක් නිවන් දුක කල්ලි විඥාණයට සිදුවන්නේ කුමක්දයි වදාරන මෙන් කවුරුනේ සාතිකේ මේ බොහෝ දිනක විමසන ප්‍රශ්නය. එතකොට රහතන් වහන්සේ නමක් පිරුවන් පැවතියන් දෙපා රහතන් වහන්සේ නමක් පිරුවන් ගම් රහතන් වහන්සේ නමක් නිවන් දැක කිව්වොත් වැරදි. රහතන් වහන්සේ පිරුවන් පනවා කියන තැන එතකොට පුද්ගලයෙක් පනවන්න මෙතන දුක් වූ ස්කන්ධය නිරුද්ධ වෙනවා. විඥානයේ රූපේ විඳුණා, වේදනාව සිසුල් වුණා, සංඥාව නිරුද්ධ වුණා, සංකාරය සංසිඳුණා, විඥානය අර්ථගත මේ ස්කන්ධ ටිකේ නිවීමට නිවීමක් තියෙන ස්කන්ධයන්ගේ නිවීම බුද්ධහතන් වහන්සේ පිරුණම් පෑවා කියලා අපි විවහාර කරනකොට ස්කන්ධ ටික මෙහෙම වෙනවා. විඥාන නිරුද්ධ වෙනවා මිසක රහතන් වහන්සේගේ සිතට මොකද වෙන්නේ කියලා එක කහනවා කියන ප්‍රශ්නේ තියෙනවා. කියන්නේ අනේ මට මට තේරෙන්නේ මේකෙන් එදිනෙදා ජීවිතේ අපිට යොදා ගන්න ප්‍රශ්න අහලා තිබුණා මොනතරම් දේවල් කියලා මේවා මම උත්තර දෙන්න මේවා ඇහිම කෙනාම හිතන්න අපිට මේවා දැනගත්ත කියලා ඇති ලාභය මොකක්ද අද කියලා චුති විඥානය සහ භවංග සිතේ ප්‍රතිසන්දි විඥානය ඊළඟ භවයට යොමු කරන ඉලෙදේ පාදාද මේ අන්තර භවය හෝ නාමකාය හෝ ගන්ධබ්බේ යන යමක් ඇද්ද ඉතින් මේ වගේ දේවල් දිහා ඔයගොල්ලෝ ටිකක් මොනවද අපි ඇත්තට මේ බණ භාවනා කරනවා මේ ප්‍රතිසංකේතන කාරණා වලදී මේක තේරුම් ගන්න මොකටද කොහාටද ඇයි කියන කාරණා ටික ගැන ප්‍රශ්නයක් තමයි කියන්නේ. ඒ චිත්ත විඥානය සහ භවංග සිත ප්‍රතිසංකේත විඥානය මගේ ප්‍රශ්නේ එකක් නෙමෙයි ප්‍රශ්නේ. දැන් මේකේ ප්‍රශ්නේ රෝගද කියන එකයි මට තියෙන ප්‍රතිචුති විඥානය සහ භවංග සිතෙන් ප්‍රතිසන්දි විඥානය ඊළඟ භවයට යොමු කරන්නේ කෙසේද හරි අපි කියමු චුති හිත කියලා කියනවා අපි කියමු ඉන්න භවයේ පහළ වෙන අන්තිම සිත හඳුන්වන චුති සිත කියලා ඊට අනුව අභිනව භවයේ ආරම්භ ප්‍රතිත හඳුනන ප්‍රතිසංසිත කියලා. හරිද? එතකොට චුතිසිතෙන් සහ භවංග සිතෙන් ප්‍රතිසංසිත විඥානය <hesitation> ඊළඟ භවයට යොමු කරනවා කියන ගන්න ප්‍රතිසංසිත විඥානය කියන්නේ ඊළඟ භවය. ප්‍රතිසංසිත සිත කියන්නේ ඊළඟ භවය. ප්‍රතිසංසිත කියන්නේ මේ සංධියක් කියන්නේ මැද මෙහාටයි මෙහාටයි දෙකටමයිදී ඒක මේ හිතේ එක කොටසක් මේ පැත්තටයි තියෙන්නේ කොටස මේ පැත්තටයි තියෙන්නේ. සංඛාරපච්චය විඥානම් කියන තැන ප්‍රතිසන්දියක් කියන්නේ සංඛාරයේ එක කොටසකට කියනවා කර්ම විඥානය කියලා. ඒකේ අනිත් පැත්තට කියනවා ප්‍රතිසන්දි විඥානය කියලා. හරිද? සංඛාර කියන තැන සිත කර්ම සිත. හරි සංඛාර කියනකොට ඒක කර්ම විඥානය. ඒකෙන් එක පැත්තක් කර්ම නිමිත්ත බලාගෙන සිත ඒකෙම ඊගාව සිත ප්‍රතිසන්දි නිමිත්ත බලාගෙන ඒ හින්දා හිත එකලඟ දෙපාරක් හින්දා ප්‍රතිසන්දි කියලා කියන්නේ. එකම ගතිය තියෙන්නේ. සංඛාර වච්ච විඥාන කියන සංඛාර කියන දකින්න මෙතන හිත. ඒකට කියන කර්ම විඥානය කියලා. අවිද්‍යාව වච්ච සංඛාර කියන කුසල කුසල සිත්නේ කර්ම සිත්නේ. නමුත් ප්‍රතිසන්දිය කියලා කිව්වේ මේ පැත්තේ මේ පැත්තේ දෙකේම තියෙන්නේ එකම සිත නිසා. කෙනෙක් ප්‍රතිසන්දි වශයෙන් යනවා නම් භවාංග සිත කියන එක ඉස්සර හඳුනා ගන්න. භවාංග සිත කියලා කියන්නේ යම් කිසි කෙනෙක් උපන්නාට පස්සේ යම් සිතක් නිසා මේ උප්පත්ති භවයේ පවතින මේ උපන්න මේ භවයේ අංගයක් කියලා පවතින හිතට කියනවා භවාංග සිත කියලා. හරිද? ඇහැ කන දිව නාසය ශරීරය මනස නැති වුණත් ඔය චක්කු සෝත ගාන ජීව කාය මනෝ විඥාන කියන විඥාන ටික නැති වුණා. මේ යම් ප්‍රතිසන්දි මට්ටමේ ඒ භවංග සිත තියෙන මේ ජීවිතේ ජීවත් වෙනවා. ඔගොල්ලෝ දැකලා තියෙන ඔය කට්ටිය ඔය මැෂින් වල එහෙම තියෙනවා හයි කළොත් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ අවුරුදු ගණන් තියෙන ඉන්නවනේ. ඒ සිත තමයි භවංග සිත කියලා කියන්නේ. ඔතෙන්ට සාපේක්ෂව මේ ජීවිතයේ පෙර ජීවිතයේ අවුරුදු 10000 කියලා එකක් නැහැ. භවංග සිතට සාපේක්ෂව අපිට හිතේ තියෙන මතකයේ අවුරුදු 50කට 60කට සීමා කරලා තියෙන මුලින් විතරයි. හොඳට මතක තියාගන්න. අපි හිතාගන්න මුලින් අපිට ගොඩාක් යහපතක් කරලා තියෙනවා කියලා. ඇත්ත මේ ජීවිතේට මේ මුලිය ආවරණය අතහරුණොත් මෙයාට ඊයේ අද උදේ කෑවේ මොනවද කියලා සිහි කරන එකයි මේක කල්ප ගානකට ඉස්සර කියන සිහි කරන එකයි අතර වෙනසක් නැහැ. ඒකයි. හරිද? නමුත් මොලේ කියන ටිකෙන් කරන්නේ මෙයා එක්තරා මතක රාමුවකට ගන්නවා කියලා. මේ මේ මේ විඥානයේ අධ්‍යක්ීමට අදාළ මතක කොටසක් විතරයි මේ මොලේ කරන්නේ. ඒ හරහා මුළු ජීවිතයම ක්‍රියාත්මක කරන එකයි. මරණාසන්න මොහොත වෙනකොට මොලේ සම්පූර්ණ සම්බන්ධතාවය අත්හැරෙනවා. අත්හැරනකොට මේ ජීවිතේ තියෙන ගති විතරක් නෙමෙයි. මේ ජීවිතෙත් ගත්ත අපරාපරේ කර්ම කියලා අපි කියන්නේ. පෙර ජීවිතයේ කියලා වෙන්නේ. ඔක්කොම එකම මට්ටමකට එනවා. ඒ වගේ තැනකට තමයි හැම වෙලේම භවංග පිටට චුතිසිත පහළ වෙන්නේ. ඒ කියන්නේ කර්ම නිමිත්ත කියලා එකක් එන්නේ ඒ භවංග සිතට අරමුණු වෙන්නේ අන්න ඒ වගේ තැනක. එතකොට ඒ අරමුණ වෙන කර්ම නිමිත්තට ඒක අලෝභ දේශ මොහ වෙන්න කුසල එකක් වෙන්න පුළුවන්. ලෝභ දේශ මොහ අකුසල එකක් වෙන්න පුළුවන්. ඒක කර්ම ඊට පස්සේ ඒ කර්ම නිමිති ජවනක්ෂණය ගිහිල්ලා ඉවර වෙනකොටම නිකාන්තික්ෂණය කියලා එකක් එනවා. අපි කියමු මල්පහන් පූජා කරුවා අලෝභ දේශ කුසල නිමිත්තක් ආවා කියලා. කුසල නිමිත්ත කියලා කියන්නේ මල් පහන් පූජා කරනකොට අපි හිත කය වචනේ මෙවකුණා මල් පහන් පූජා කරන මරණාසන්න මොහොතේදී අර මල් පහන් පූජා කරපේ නිමිත්ත දකින නිමිත්ත තමයි අපිට කර්ම නිමිත්ත හැටියට එන්නේ අලෝපද්දේශමෝ හැබැයි ඒක ඉපද නිරුද්ධ වෙනකොටම ඊගව චිත්තක්ෂණයක් එනවා නිකාන්ති ක්ෂණය කියලා. ඔකට තමයි තණ්හාව පාලන්න කියලා කියන්නේ. ඒ නිමිති ඇලෙමින් සතුට වෙමින් ඇති වෙනවා. එතකොට මෙන්න මේ ලෝභ දේශ මොහ හේතු තුන අලෝභ අලෝභ අධේශ අමෝහ අලෝභ අධේශ අමෝහ කියන හේතු තුන තමයි කුසල නිමිත්ත ඊට පස්සේ අලෝභ අමෝහ කියන ආලෝභ අධි සාමෝහ කියන කුසල හේතු තුන තමයි දැන් ඔය මලක්කෝ පානකෝ ඊට පස්සේ ලෝභ මෝහ දෙකෙන් ලෝභ මෝහ නිකාන්තයෙන් තියෙන ලෝභ මෝහ කියන දෙකෙන් ඇත්ත නොදක ඇලෙනවා කියන කාරණාව හේතු වෙලා ඒ ලෝභ මෝහ කියන චිත්ත වීතිය කෙරවලට තමයි චුතිය කියන එකේ හැම වෙලාවෙම අපි ප්‍රතිසන්දියට යන්නේ මිනිස්සෙක් වෙලා හරි දෙවියෙක් වෙලා හරි මේ කර්ම නිසා මේ කර්මයට දෙන කෙලෙස් තණ්හාව දුකට හේතු වෙන්නේ මේ නිසා. ධර්මලා මේ ලෝභයේ නොයදුණු, නිකාන්තිය නොයදුණු මේ කුසල සිත නිරුද්ධ වෙනවා. ඒක මුල් කරගෙන ප්‍රතිසංගිය යන්නේ කෙනෙක් මනුස්ස ලෝකේ උපදිනට හේතු අටක් ඕනේ. කුසල සහගත අලෝභයේ සමෝ හේතු තුනයි නිකාන්ති ලෝභ මෝහ හේතු දෙකයි උපදින තැන අලෝභ අධි සමෝහ හේතු තුනයි කියන මිනිස්සුක උපදිනවට හේතු අටක් සම්මත වෙනවා. එතකොට භවංග සිතට කලපු කර්ම නිමිත්තක් මුල් කරගත්තාම ඒක තමයි කර්ම නිමිත්ත. ඒ කර්ම නිමිත්ත මුල් කරගෙන ඒ ඒින්ම ගති නිමිත්තක් ඇති වෙනවා. මෙතන ඉඳන්ම උපදින තැන ගතිය ඇති ඒ ගතිය තමයි චුතිසිත කියන්නේ. ඒ ගතිය නිසාම ප්‍රතිසන්දිය අපි මොකක් හරි අල්ලගෙන මෙහෙම ඉන්නකොට අත මෙතෙන් කැපුවොත් අල්ලගත්ත තැන අත් කැපුති. ඒ වගේ යම් තැනකට යොමු වෙලා හිත මෙහෙම පවතිනකොටම මෙහි විඥානයේ පිටතර තියෙන හේතු ටික අතහැරනකොට නාම ධර්ම ටික සිතෙන් නාම ධර්ම ටික රූපකට යොමු කරලා තියෙනකොට සිත රෝධන දින මෙතන හේතු ටික අසන්නකොට නාම රූප නිසා විඥානය කියන එක වෙලා. දැන් මේ සිතේ තියෙන නාම ධර්මයි රූපය ඇසුරු කරගෙන පවතින සිත මේ කය ඇසුරු කරගෙන පවතින සිත නාම ධර්ම ටික තියෙනවා. මේ කය ඇසුරු කරගෙන පවතින සිතේ තියෙන නාම ධර්ම ටික වෙනක රූපයකට යොමු කරලා දැන් මම මෙහෙම බලාගෙන ඉන්නවා සිතේ තියෙන ගති ටික මුතුලිය බලාගෙන ඉන්නකොට මෙතන සිතත් හැරුණා. නාම රූප නිසා විඥානය කියලා එයා කොට කරන අයිමතයි. එතකොට මේ පැත්තට අතහන පැත්තට චුතිය කිව්වා මේ විඥානය අතහන පැත්තට චුතිය කිව්වා මේ පැත්තට දුක්ඛන්ති කිව්වා. ඒ විදිහටයි ගෙන්නේ. එතකොට මේ අන්තර භවයක් හෝ නාමකාය ගන්ධබ්බේ යමක් මොකුත් නැහැ. අන්තර භවයක් නැහැ. මොකද අන්තරාභවයක්වත් නැහැ නාමකය කියලා ගන්ධබ්බ කියලා එහෙම කිසිම දෙයක් නැහැ විඥාන නිසා නාම රූප වෙනවා කියන කාරණාවක් තියෙයි මොකද ඔකදී අද විතරක් නෙවෙයි මේ අවුරුදු සිය ගානකට ඉස්සෙල්ලා ඔය අන්තරාභවය කියන ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ අන්තරාභවය කියලා එදත් ප්‍රශ්න අහලා තියෙනවා අන්තරාභවයක් තියෙනවා ඒක රහතන් වහන්සේලා තර්ක කරලා තියෙනවා හොඳයි ඔයාලා කියන අන්තරාභවය කාමභවය රූපභවය අතරද රූප භවයේ අරූප භවයේ අතරද අරූප භවයයි කාම භවයේ අතරද ඈ කොතනද ඔය කාම භවයටත් නැතුව රූප භවයටත් නැතුව අරූප භවයටත් නැතුව වෙන භවවල තියනවද අන්තරා භවයේදී කාම භවයේ කොතනක හරි උපන්නා නම් ස්කන්ධයක් හෝ ඒ කියන්නේ ඔය අන්තරා භවය කියන කෙනා රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංකාරයක් හෝ විඥානයක් හෝ කියන පහෙන් එකක්වත් නැද්ද තියෙනවා තියෙනවා නම් ඒක කාමවචර හෝ රූපවචර හෝ අරූපවචර හෝ නොවේ කියනවාද තියෙනවා එහෙනම් එයා භවයට අයිති කෙනෙක්ද නැද්ද? භවයට අයිති. එහෙනම් එයා අන්තරභවයක් නෙමෙයි. මොකද ගොඩක් දෙනෙක් අදහසක් තියෙන ඔය උද පාවෙවි ඉන්න කෙනෙක් ඉන්නවා එහෙමයි කියන්නේ. එහෙම එකක් නෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අන්තරභවයක් නෙමෙයි ඒක උප්පත්තිය. తాවකාලිකව තින් බලාපොරොත්තුෙන් හෝ උප්පත්ති හොයමින් හෝ මිය පරලොව ගිහිල්ලා දින ගණන් හෝ යම් යම් තැන්වල ඉන්න പ്രേതാത്മാവ് කියනවා. ඕකට කියනවා පරදන්ත උපජීවි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. තමන්ගේ ගෙදර උළුවස්ස ගාව දුර කවුළු වල පිටියෙන් එහා පැත්තේ ගෙට හැරෙන හන්දිය ඇවිල්ලා ඉන්නවල නැරිලා. තමන්ගේ ඥාතින් අපිට පින් කරලා පින් අනුමෝදන් කරයි කියලා සැරිසරසර ඉන්නවා. කියලා බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ කියලා සූත්‍ර දේශනා කරලා තියෙනවා. ඒ අන්තරබන් කියන ගැන එහෙම නෙමෙයි. පරදත්තු කිචිවිකෙන් ප්‍රේත ලෝකයක් කියන්නේ. අන්තරාභව කියනවා එයාට මේ භවයේ භවයක් නැති වෙන්න ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැති වෙන්න ඕනේ ඒ නිසා එහෙම නැහැ කියලා දකින්න. සමනහංශ බුදු ගුණ සෝදෙන් විචාචර ගුණය ලෙස දක්වා ඇති පසළොස්තර ගුණ වලින් පළවෙනි ගුණය සාතුවාද සම්මග සීලය ඇති කර ගැනීමට මොකද්ද මහත්ය යුතුයේ ධර්ම මතය මහණිය යුතුයේ ධර්ම ධර්ම මතය වැරදි මහණිය යුතුයේ ධර්ම මතය වැරදි මොකද ප්‍රාථමික සංවර සීලය කියලා මම කිව්ව ඔයගොල්ලෝ රකින්න පංචශීලයත් ඒක ප්‍රාථමික සංවර සීලයට. ඔයගොල්ලෝ සමාදන් වෙන අටසිල් ලයිති ප්‍රාථමික සංවර සීලයට. ආදිවත්තම සීලයයි ප්‍රාථමික සංවර සීලය. සාමනීර සීලයයි ප්‍රාථමික සංවර සීලයට. උපසම්පද සීලයයි ප්‍රාථමික සංවර සීලයට. සීල හතරයි ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පරිසුද්ධ සීලය, ප්‍රතිසන්ද සීලය කියන නියෝග සීල හතරක් තියෙනවනේ. ඒකෙන් ප්‍රාථමික ප්‍රාථමික සංවර සීලය තමයි මේ පන්තිල් වල ඉඳලා උපසම්පද සීලය දක්වාම තියෙන සිල්පද ටික ඔක්කොම ප්‍රාථමික සංවර සීලයට යයි. බුදුරජාණන් වහන්සේ වදාළ ඔක්කොම ශික්ෂාපදවලට ප්‍රාථමික සංඝ සීලයට ආරම්භය පන්ති. අවසානයේ තමයි ඔය විනය පිටක දේශනා කරපු කෙම් කෙරවල තමයි උපසම්පද සීලය. ඒ අතර මෙතනින් පටන් මේ අතර ඔක්කොම ප්‍රාථමික සංඝ සීලය. ඊට අමතරව ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව වර්ධන සීලය, ප්‍රතිසම්පද සීලය. එතකොට ප්‍රාථමික ප්‍රාථමික සංවර චර්ම ධර්මයන්ගේ ප්‍රාථමික සංවර සීලය ඇති කරගන්න බැරිද පුළුවන්. අපිට ඒ තරම් බැහැ. රුවන්වන්තමක් තියෙනවා. ඒ වහන්සේ දේශනා කළ සීල වර්ග හතර හා සම්බන්ධව මෙම ඊට ප්‍රශ්නේ නිරාකරණය කළ සුළුම ඉලක්කය හරියට. ඊට පස්සේ තව තුනේ තුනේ. අයිකම් ලොකු මාගල්මගේ කමන්නේ ඒවා පුළුවන් පුළුවන් ඒවා අරගෙන කියවන්නේ. සිංහ ස්වාමීන් වහන්සේ ආශාර විකාර ලක්ෂණ සත්‍යම් සේවන කරන්නේ පාරලා දෙන්න. මේ ඔබලා දෙන්නේ අතරින් පැයක් බණ කිව්වට හම්බුනේ. සමාද වෙනවා. කෙටි කෙටි කෙටි ප්‍රශ්න ගත්තාම හුරු හුරුටි ඒක බලන්න පහසු. ඒක කෙටි කියන්නේ. ස්වාමීන් වහන්සේ ආකාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති ජීවන කරලා හදලා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැන් කලු පංචම දෙවිය මණ්ඩලය කියලා. මේ එකෙන් දැනගන්න. මේ ලෝකේ ඇත්ත ඇහිති දැන ගැනීම දැක්කලු ධර්මතා පහකට. ඒක ධර්මතා පහ මේක ආකාර විකාර ලක්ෂණ කියලා හඳුන්වලා තියෙන්නේ මම හිතන්නේ සංස්කාර විකාර ලක්ෂණ වචනේ පාන කියලා කමක් නැහැ අපි මේ මුලින්ම හදලා ඉස්සර කරමු අපි කියමු දැන් මේ සංස්කාර ධර්මය නැත්නම් මේක ආකාරය දැන් කෙනාගේ වචන ගත්තා මේක ආකාරය කියලා දන්න සංස්කාරය. එතකොට අපි මේ විදිය මේ ආකාරයේදී මේක එක ලක්ෂණයක් දැන්නේ. මේකට අපි එක ප්‍රඥාක්තියක් පනවනවා. හරිද? මේ අපි කියන වටාපත කියලා පනවනවා. දැන් මේ ආකාරය නැත්නම් මේ සංස්කාරේ විකාර වුණොත් මේක කුඩු වුණොත් කැඩුනොත් විකාර වුණොත් දැන් එතකොට එන වෙන ලක්ෂණය. ඒකට දැන් ප්‍රඥප්තිය වෙන එක. ඈ ඊට පස්සේ අර ඉස්සෙල්ල සංස්කාරයයි විකාරයයි ලක්ෂණයයි ප්‍රඥප්තිය ඔක්කොම ටික නිරුද්ධ වෙනවා. ඊගාවට සංස්කාරය වෙන විකාරයකට යනකොට වෙන ලක්ෂණයක් වෙන ප්‍රඥප්තියකින් ආයෙ උපදිනවා කියලා හැම වෙලාවෙම යමක් නැති වෙනව නෙමෙයි එකක තියෙන ලක්ෂණයයි හැඩයයි ප්‍රඥප්තියයි වෙනස් වෙනස් වෙනකොට ඉස්සරහ තිබුණු ධර්මතා ටික නිරුද්ධ වෙනවා වෙන ධර්මතාවයක් උපදිනවා කියලා කිව්වා අපි මැටි ටිකක් ගත්තා ඒක හැඩයකට හැදුවාම ඔන්න මැටි ටික ඒ සංඛාරය ලෝකට දැන් අපි මැටි ටික ඔය හැදී අක්ෂරේ හඳුන්වන මුට්ටිය කියලා. අමු මැටි ටික ගන්නකො. ඔය මැටි ගුලිය මැටි ටික අරගෙන අමු මැටි ටික සම්පූර්ණ ආය හැදී වෙනස් කරුවාම ඒ සංස්කාර නැත්නම් ඒ ආකාරයේ විකාර කරුවාම වෙන ලක්ෂණයක් වෙනවා. සංකාරුණාම විකාර වෙන ලක්ෂණ දැන් ඒකට මැටි ගුලිය කියනවා. දැන් ඉස්සෙල්ලා තිබුණු මේ ආකාරයත් ඒක විකාර වෙනකොට තිබුණු ලක්ෂණය ඒක තිබුණු මුට්ටිය කියන ප්‍රඥාප්තිය ඔක්කොම ටික නිරුද්ධ වෙනවා දැන් ආයෙත් වෙන ආකාරය ආයෙත් දැන් මේ තියෙන එකට නැටි ගුලිය කියලා කිව්ව හැටි මේ තියෙන එක වෙන ආකාරයකට වෙනකොට මේ ආකාරයේ විකාර වෙනකොට සංස්කාරයේ විකාර වෙනකොට වෙන ලක්ෂණය කය මුට්ටිය කියනවා නැත්නම් ඇටි දෙය කියනවා ප්‍රඥප්තිය. ඒක ඉස්සර දුවට මේක මේ ලෝකේ හැම තැනකම තියෙන්නේ අන්තිමට ගත්තාම මහ භූත ටිකේ එකක ධර්මතා ටික නිරුද්ධ වෙනකොට තව ආකාරයකට ඉපදෙනවා. තව ආකාරයකට නිරුද්ධ වෙනවා. තව ආකාරයකට ඉපදලා කියන මෙන්න මේ වගේ ධර්මයක් මෙතන තියෙන්නේ කියලා දැක්කා. ඕක තමයි පංචවේදී හේමතුලේ කියන කිව්වේ. ඉවර කරන්න මට ආයෙත් මොනියෝ තව තියෙනවද? මේක තියෙනවා. ඕකේ. යෝනිසෝ මනසිකාරය යන එකක්මද නැත්නම් වෙනස්කම් මොනවාද? දර්ශනයෙන් පහකට යුත්තේ මොනවාද? යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ කෙසේද? සත්‍යාර විසුද්ධිය යම් යම් අවස්ථා සෝවාන් සකදාගාමී අනාගාමී අවස්ථාවලට කියලා දැක්විය හැකිද? පංච උපාදාන ස්කන්ධය ක්‍රියාකාරීව දක්වන විට අතීත අනාගත වර්තමාන ලෙස උලාරික සුඛෝලෙස හීන ප්‍රණිත දුර ළඟ ලෙස දක්වන්නේ මොනවාද? මරණයේදී විඥානයේ චිතවි අලුත් භවයකට යන ආකාරය පැහැදිලි කර දෙන්න. ඒ පංච උපාදාන ස්කන්ධය සහිත එකක්ද? අන්තරාභවයේ කන්දබ්බ යන කුමක්ද? මේ මේ භවයේ දෙන සියල්ලම මනෝකයින් කන්දබ්බ වී පසුව මේ ස්කයකට පැමිණෙන්නේද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස ආදී ජාති ජරා මරණ වලට හසුව සඳහන් වන දෙවින් ඒවා සිහි කළ යුත්තේ Taman පෙර අවස්ථාවලදී ගන්ධබ් අවස්ථාවේ ඒවාද සමහර විට මෙලෙස විග්‍රහ කරන අවස්ථා සම්මත ලැබේ. අනුකම්පාවෙන් ධර්මයේ සඳහන් කරන කියන්නේ. ඒකෙන් වටිනා ටිකක් තියෙයි. අපි අන්තරාභව කතා අතහරිමු. ඔක්කොටම වටිනා ටිකක් තියෙයි. යෝනිසෝ මනසිකාරයේ යනු එකක් මත යෝනිසෝ මනසිකාරයේ යන එකක්ද දෙකක්ද වෙනස්කම් මොනවද ඒක හොඳයි හරිද ඒ වගේ දැන් මේකේ තියෙන හැබැයි වටිනා ඒවා ටික අරගෙන කියමු කාටවත් හොඳයි ඇත්තටම යෝනිසෝ මනස්කාරය සහ අයෝනිසෝ මනස්කාරය කියන දෙක අපි තේරුම් ගත යුතු එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඥානතෝහම් වික්කවේ පස්සතු ආසවනං කයම් වදාමිනෝ අජානතෝ නොපස්සතු මහණේ දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රයක්ෂය වීම කියන්නේ නොදන්න කෙනාට නොදකින කෙනාට ආශ්‍රයක්ෂය වීම කියන්නේ මොකද්ද යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියන්නේ මෙන්න මේකට අයෝනිසෝ මනසිකාරය කියන්නේ මෙන්න මේකට කියලා දන්න දකින කෙනාටම ආශ්‍රයක්ෂය වෙනවා ඒක දන්නේ නැත්නම් දකින නැත්නම් ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ කියනවා ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න එක හොඳයි මේක හොඳ ප්‍රශ්නයක් ඒක කාටත් හොඳයි යෝනිසෝ මනසිකාරය කියලා එක එක වචනකින් හෝ දෙකකින් කියන්න බෑ. අපි කියමු කෙස්ලොම් නියද ධම්මස්නාර මේ කන බොන ආහාරයෙන් හැදුවා කියලා හිතුවොත් ඕකට යෝනිසෝ මනසිකාරය කිව්වොත් ඒක විතරක් කරනවා. චිර සංස්කාරය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන එක තමයි යෝනිසෝ මනසිකාරය නෙමෙයිද? යෝනිසෝ ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය වචන වලින් කියන්න බෑ. කරන ක්‍රමෙන් කියන්න බෑ. යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය කියන්නේ අර්ථය. අර්ථයක් කියන්නේ මෙන්න මේමය. යම් ධර්මයක් සිතනකොට හොඳට මතක තබා ගන්න නූපං නූපං කාමාසෝ භවාසෝ ditthාසෝ අවිද්‍යාසෝ කියන ආසෝ නූපං ආසෝ ධර්ම උපදීනං උපන් ආසෝ ධර්ම වැඩෙනං ඒ විදිහට හිතන හැම ක්‍රමයක්ම අයෝනිසෝ මනසිකාරය එතකොට දැන් මෙහෙම මෙහෙම හිතන එක අයෝනිසෝද මෙහෙම මෙහෙම කියනක ඕනේ නැහැ. උපං කාමාශ්‍රව භවආශ්‍රව දිත්තාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ධර්ම දුරු වෙන නූපං ආශ්‍රව ධර්ම නූපදින විදියට හිතන හැම ක්‍රමයක්ම යෝනිසෝ මනසිකාරය. තේරුණාද? යෝනිතකොට මෙහෙම හිතනකොට යෝනිසෝ මනසිකාරය මෙහෙම හිතනකොට යෝනිසෝ මනසිකාරය කියලා අහන්න ඕනේ නැහැ. යම් කිසි කෙනෙක් යම් විදිහකට හිතනකොට උපං කාමාශ්‍රව භවආශ්‍රව විතාස අවිජ්ජාශ්‍රව කියන උපං හතර දුරු වෙලා නෝමං හතර නූපදිනවනම් ඒ හැම කෙනෙක්ම කරන ඒ ක්‍රමයේ යොනිසෝමනසිකාරය. තේරුණේ? යොනිසෝමනසිකාරය හරව අයොනිසෝමනසිකාරය හඳුනගන්නේ වචනෙන් නෙමෙයි. අනිත්‍යයෙන් බලන එක දියෝනිසෝමනසිකාරය අසුභයෙන් බලන එක දියෝනිසෝමනසිකාරය කියලා අහන ප්‍රශ්නේ වැරදි. එහෙම නෙමෙයි බලන්නේ. අර්ථයෙන් බලලායි බලන්නේ. මේ අර්ථය සිද්ධ වෙන විදිහට හිතන ඔක්කොම යෝනිසෝ මනසිකාරය මේ අනර්ථය සිද්ධ වෙන විදිහට සිද්ධ වෙන ඔක්කොම අයෝනිසෝ මනසිකාරය කියලා ගත්තාම හරියට තේරුම් ගන්න දර්ශනයේ පහකට යුත්තේ මොනවද යෝනිසෝ මනසිකාරය ඒට යොදාගන්නේ කෙසේද දර්ශනයේ පහකට යුතු කෙලස් ටික තමයි සක්කායදී පිළිචිකිච්ඡා සීලපත පරමාස කියන ධර්මතා ටික යෝනිසෝ මනසිකාරයේ ඒකට යොදාගන්නේ උපන් ආශ්‍රව ධර්ම දුරු වෙන නූපන් ආශ්‍රව ධර්ම නූපදින විදිහට මෙනෙහි කිරීමෙන් මේක යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ රූපය මේ රූපය ඇතිවීම මේ වේදනාව මේ වේදනාව ඇතිවීම කියලා මුලට හිතනකොට උපන් ආශ්‍රව ධර්ම දුරු වෙන නූපන් ආශ්‍රව ධර්ම නූපදින. ඊට පස්සේ මේ නාම රූප දෙක බලලා අතීතයට අනාගතයට අතීත අනාගතයට මෙහෙම මෙනෙහි කරනකොට එයාට දර්ශනේ මේ දුක මේ දුක ඇති මේ දුක නැති මේ දුක නැති කරන මඟ කියන නුවණ පහළ වෙනවා. එහෙම පහළ වෙනකොට සක්කාදිට විදිකච්ච තීරපති පරමස් කියන කෙලෙසිය දෙනවා. මේ කෙලෙස් දුර වෙනවා. එතකොට ඒ කෙලෙස් දුර වෙන විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනදී පටිච්ච සම්පදාය මෙහෙම හිතන එකට යෝනිසෝ මනසිකාරය කියනවා. ඒ විදිහට යෝනිසෝ මනසිකාරය කළ දර්ශනයෙන් කෙලෙස් පහළ කරගන්නවා. සත්‍යාර්ය විසුද්ධිය. මොකද සත්‍යාර්ය විසුද්ධිය යම් යම් අවස්ථා සෝවන් සකදාගාමී අනාගම අවස්ථාවට බෙදා දැක්කේ හැකි. ඒ කියන්නේ අපේ සත්‍යාර්ය විසුද්ධිය කියලා කිය අපි උදේ කිය විසුද්ධිය වෙන්නේ නැතිනේ නේද? සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, විසුද්ධි කියන ඔය හතම යම් මට්ටමක් තීසවන් කෙනාට සකදාගාම කෙනාට අනාගම කෙනාට තාරය. ආත්මහතර අනුක්‍රමයෙන් නිදර්ශනවත් හැදේ. පංච උපාදානස්කන්ධයේ ජයාකාර දක්වන විට 11 ආකාර දක්වන විට අතීත අනාගත වර්තමාන ලෙස උලවසුම දුර්ලභ ලෙස දක්වන්නේ මොනවාද? දක්වන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. රූපය අතීත රූප අනාගත රූප වර්තමාන රූප ආධ්‍යාත්මික රූප ආය රූප ඊට පස්සේ තම තුල රූප දුර රූප ළඟ රූප සිවුම් රූප බරත් රූප කියලා අතීත අනාගත වර්තමාන තමාතුල බාහිර ගුරුපකින් හීන ප්‍රමිත දුර ළඟ රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඤ්ඤාණස්කන්ධය කියලා එකකට 11 ගානේ සමබරව 55ක් මෙන්න මේ විදිහට බලා ගන්න ඕනේ ඒවකින් එකින් එක ඉගෙන ගන්න වෙනවා අතීත රූප කියන්නේ වර්තමාන රූප කියන මොනවද අනාගත රූප කියන මොනවද ආයතන රූප කියන මොනවද කියලා තව ඔක ඇතුළේ විස්තර කරගන්නත් ඕනේ කෙටියෙන් ගත්තා. ඇයි මෙහෙම 11 පොලකම තියෙන රූප ටික බැලුවේ? මේ හැමතැනකම තියෙන රූප ටික බැලුවම උත්තරයක් කියනවා චත්තාරෝච මහභූත චතුර්ණච මහභූතන උපාදාය රූපම්. කොතනක තිබුණත් නම් තිබුණේ සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියන නුවණ හම්බුනහම අතීතයේදීවත් මගේ රූප තිබුණා නැහැ මම වූ රූප තිබුණා නැහැ අනාගතයේදීවත් මම වූ රූප වෙන්නේ නැහැ මගේ රූපය වෙන්නේ නැහැ පුද්ගලිකේ වෙන්නේ නැහැ වර්තමානයේක තියෙන රූපයක් තියෙනවා නම් ඒකද මගේ වූ රූප මම වූ රූප පුද්ගලික වූ රූප නැහැ. තම ආධ්‍යාත්මික රූපයක් තියෙනවා මම වූ රූප නැහැ. බාහිර තියෙනවා මම වූ රූප නැහැ. තීබිල තියෙන හැමතැනකම මහ භූතෝ උපාදාය රූපයි නේද කියලා රූප ස්කන්ධය ගැන නුවණ ඇවිල්ලා නේත මම නේසෝ මස්මින් නේසෝ අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි මේ කුලස් පොලකම තියෙන රූප හැමතැනකම තිබිලා තියෙන මෙහෙම ධර්මතාවයක් නේද කියලා අතීත අනාගත වර්තමාන කර මේ කුලස් පොලෙන් තියෙන මම කියන හැඟීම අතහැරලා ඒ විදිහට බලන එකට මේ රූපය ගැන තියෙන වේදනාව ගැන toy විදිහට බලලා අත්හරින්න තියෙනවා. හරි. මරණයේදී විඤ්ඤාණ ජොති වෙලක් නැහැ කෙනෙකුට විඤ්ඤාණ කතා කරපුවා. අවුරුද්ද. දික්ටි විසුද්ධිය එනකොට මේසෝවන්නේ නැහැ. නෑ දික්ටි විසුද්ධිය එනකොට දික්ටිය විසුද්ධිය. හොඳට තේරුම් ගන්න. ඈ දික්ටි විසුද්ධිය කියන එක වෙනම එකක්. මම කිව්වේ සත්‍ය පුද්ගලයක ආත්මයක් ඉන්නවා කියන දෘෂ්ටියක් තියෙනවා දැන් ධිට්ඨිය පිරිසුදු වෙනවා මේකේ නාම රූප දෙක දකිනකොට ධිට්ඨිය විසුද්ධිය වෙනවා නමුත් දර්ශන විසුද්ධියක් නැහැ තාම දර්ශන විසුද්ධියට සෝවාන් කියලා කියන්නේ ධිට්ඨි විසුද්ධිය සහ දර්ශන විසුද්ධිය කියලා දෙකක් තියෙනවා හොඳට තේරුම් ගන්න මේකෙදි පිරිසුදුනේ ධිට්ඨි විසුද්ධිය අර සෝවාන් ඵලයේදී සෝවාන් වුණාම කියනකොට දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය කියලා කියනවා දර්ශන විසුද්ධිය කියලා කියනවා දර්ශන විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය නෙවෙයි. මේක දෘෂ්ටි විසුද්ධිය වුණා දර්ශන විසුද්ධිය නෙවෙයි. දර්ශන විසුද්ධිය හැම වෙලෙම ඉන්නේ ඥාන දර්ශන විසුද්ධිය කියන තැන. අන්තිම හත් වෙනියදී. මම හඳුනගන්න. ඈ? සෞභාග්‍යවනේ. අමාරු වෙනවා ඒක මතක කරගන්න. ආනාපානසති භාවනාවේ සති නිමිත තොල්මත් මෙන්න ශරීරයේ වෙන තෝනම කරලා කිච්චින් වෙන හැකෙන උදේ නැහැ නෑ එහෙම තබා ගන්න පුළුවන් තබා ගැනීම සුදුසු නම් ඒක පහසු නම් ඒක හොඳයි නම් බුදුහාමුදුරුවෝ කලම දේශනා කරනවා මොකද අද ඉන්න මට අද ඉන්න අපිට වඩා බුදුහාමුදුරුවෝ වඩා නුවණ අඩුයි මේ අපිට වැඩි බුදුහාමුදුරන්ට තහවුරු නැති කීටිකම අපිට අහුණා කියලා කියන්න පුළුවන්. අද කියන්නේ ගොඩක් දෙනෙක් හොඳ පහසුවෙන් මේක අනාපාන සතියට ගොඩක් කියන්නේ. තමයි බුදුරජාණන් වහන්සේ හැකිලිවම ශ්‍රී මුඛයෙන් ත්‍රිපිටකයෙන් පාරමිකම් සතිය උපර්ථපිට්වා කියන තැන ශ්‍රී මුඛයෙන්ම පෙන්වලා තියෙනවා නාසිකක් ගේවා මුඛ නිමිත්තේ කියලා. අයං සති උපර්ථිතා හෝති උපර්ථිතා නාසිකක් ගේවා මුඛ නිමිත්තේ ඒකට වඩා හොඳයි නම් පහසු නම් පුළුවන් නම් උදරේ කියන එක දෙන්නේ. නමුත් සති නිමිත්ත කියන එක හොඳට හිත තබාගෙන වුණාම යන්නේ නැකොටත් වැඩ කටයුතු කරනකොට ඕනම දෙයක් කරන්න පුළුවන් මට්ටමට එනවා. නමුත් ඕගලන්ට තින්විහෙම හැකදී මුදලින් ඉඳගෙන බලන්න පුළුවන් යද්දීදී සති නිමිත්ත ඉඳියාගෙන ටෙකනික සති නිමිත්ත ඉඳියාගෙන යන්න පුළුවන්. ඈ පුළුවන් නම් යන්න. එළඹ සිටිනවා කියලා බලන්න. ඉඳගෙන ඉන්නකොට විතරක් නෙමෙයි මේක මේ සතිය පිටතන කියලා තියෙන්නේ ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදින හැම හතරේ ඉරියව්වම. හතරේ ඉරියව්වම මේ නිමිත්ත පවත්වන්න පුළුවන් තැනකට ගියා ගන්නයි මේ පෙන්වන්නේ. ඈ ඉඳගෙන ඉන්නකොට විතරක් නෙමෙයි. ඒ නිසා පුළු ඉඳගෙන ඉන්නකොට පුළුවන් නැති වෙලාවට හිත දුවන්නේ නැති වෙයි. නමුත් ඒක පවත්ත ගන්න බැරි නම් මේ සති නිමිති නාසිකාංගය තිබ්බහම ඉඳගෙන ඉන්නකොට විතරක් නෙමෙයි ඒක නැගිටලා අරගෙන යන්න පවත්තන්නත් පුළුවන්. ඊට පස්සේ යම් දවසක් කියනවා සත්‍ය උපන් පච්චපටිතව තුබසිහි එළඹ සිටිනවා ඕගලන්ට හිතාමතාවත් අයින් කරන්න බෙද්දන්නකට එනවා හැමදාම සිහිය පිහිටවන්න ඕනේ සිහිය පිහිටනකොට පිහිටනවා අපි මොනහරි දෙයක් කළාම කෙරෙනවනේ ඒක ගයක් හැදුවාම හැදිලා හැදුනේක නතර වෙන්නේ තියෙනවනේ ඒ වගේ සිහිය පිහිටවල පිහිටවල පිහිටවල පිහිටන දවසක් එනවා හොඳට මතක තියාගන්න සත්‍ය පච්චපටිතව හොන්නේ ඊට පස්සේ එයා විසින් අපිව රැකෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් කාලේ ධර්මවලෙක් හදන්නේ වඩන්නේ පහු කාලේදී එයාගෙන් පිටක් ලැබෙන. උපකාරයක් ලැබෙන. වතුර උගුරක්වත් දෙන්නේ. ඒ වගේ සිහිය නැති කාලේ ඔයගොල්ලෝ අමාරුවෙන් අපහසුයෙන් කොහොමද මේ සිහිය පිළිතුව ගත්තේ? අන්තිමට එයාගෙන් ඔයගොල්ලන්ට පිටක් වෙලා නැත වැඩක් තියෙනවා. එයා විසින් ඔයගොල්ලෝ ධර්මයේ විසින් ඔයගොල්ලෝ කරකලා තියෙනවා. ඔයගොල්ලෝ ධර්මයේ කරකෝ ධර්මයේ ඔයගොල්ලෝ රැකලා තියෙනවා. මේ සිහිය එළඹ සිටින දවසක් එනවා. හිතා මතාවත් වමනාවෙන් අයින් කරන්න බැරි දැනකට එනවා. එයා අසිහිය කියලා එකක් නැතුව ඉබේම මතක් කරලා ගන්න තරමට එනවා. ඉබේම පිළිපත තරමට එනවා. මේ හැකියාව හම්බ වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. ඊගාවට හිත හොඳට වැඩෙනකොට පෙකිනිය ගැන කවර කතාවද මොනවත් නැති වෙන දවසක් එනවා. නමුත් මේ සත්‍ය නිමිත්ත අහසේ වගේ ඒ තිතුරු වෙනවා. මේ රූප මට්ටම නැකුණත් සති නිමිත්තත් හැරෙන්නේ. ඉතින් ඒ වගේ ධර්මතා රාශියක් තියෙන හින්දා මේ බුදුජානක මෙහෙම පනවලා තියෙන්නේ. එහෙම කෙටි ක්‍රම හොයන්න දෙපා ඉඳගෙන ඉන්න පහසු වෙන්නේ නෙමෙයි හැමතැනකදීම මේ රූපතරේ හින්දා එහෙම කරන්න සති නිමිත්ත හිතියා ගන්න. ආස්වාදස්වාදයේ ලිංග නිමිති වෙනස් වෙන බැලීම ගැන සංවාදයක් අහන්න කලින් ආස්වාදයේ ලිංග තියෙනවානේ ආස්වාදයේ ලිංග තියෙන ලිංග නිමිති ඒ වෙනස් වීම බැලීමයි රූප පංචපදාර්ථ සම්බන්ධ වෙනස් වීමත් එක්ක සම්බන්ධයෙන් තියෙනවා ඒක මම එන්නේ ප්‍රකන් දන්නේ මහත්ය අහල සමහර දැන් නෑ කියන්න පැටුන්නේ අන අන ආපාස කරනකොට ඉතිහාසයේ ඝන භාවය සීතල භාවය බුදුහාමුදුරේ එහෙම දේශනා කළා නෑ බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා දීගං වාසන්තෝ දීගං අස්සාමිති පජානාති දීගං වපස්සන්තෝ දීගං පස්සාමිති පජානාති එතකොට රස්සං වාසන්ත රස්සං අස්සාමිත පජානාති දීර්ඝයි කොට දීර්ඝය කියලා දකිනවා ආස්වාදය ප්‍රස්වාදය දීර්ඝයි කියලා දකිනවා ලුහුඩුයි කියලා දකිනවා සබ්බකාය පරිසංවේදී හේතු ආස්වාද ප්‍රසද්දකාය දැනගන්න කියලා දකිනවා ඒක සීතල බලන්න උෂ්ණ බලන්න එහෙම කියලා නැහැ තියෙනවා ආනාපාන සති කමතහනේ මම එහෙම දැකලා නැහැ මහත්තයා ඒකයි අරකෙදිත් හැබැයි බුදුහාමුදුරු දේශනා කරන්නේ ආනාපාන සති වටපිටාව. දීර්ඝයි කියලා හිතන්නවත් කියන්නේ ලුහුබුයි කියලා හිතන්නවත් කියන්නේ. සතියෙන් හිතක බලන දීර්ඝම අසන්තු දින අස්ථානික ප්‍රජාන දැන් ආස්වාසිය දීර්ඝයි වෙනකොට ආස්වාසිය දීර්ඝයි කියලා එයා නුවණින් දන්නවා. ලුහුබුයි ලුහුබුයි කියලා දන්නවා. ආස්වාස ප්‍රාස්වාසිය දීර්ඝයි ලුහුබුයි කියලා දන්නවා. මේ ආස්වාදයේ මෙහෙම වෙද්දී තමන් දැනුම් සහිතව කරන්න. දැන් ආස්වාදයේ මෙහෙම වෙයි දැනුම් සහිතව කරන්න කියලා තමන්ට ආස්වාද ප්‍රසවාස භාවනා කරන්න ඕනේ පරිසරය කියන මිසක දීර්ඝ කරන්න හෝ රුහුණු කරන්න හෝ ඒව අත්විඳින්න කියන එක නෙමෙයි කියන්නේ. අර මම කිව්වේ මේ දිහා බලාගෙන ඉන්නකොට මම කෙනෙක් දිගට එහාට ගියා කෙනෙක් මෙහාට ගියා දන්නවා ළඟට ගිහිල්ලා ආයෙත් දන්නවා ටිකක් ළඟට ගිහිල්ලා ආයෙත් දන්නවා දුරට ගිහිල්ලා ආයෙත් දන්නවා ඔළුවේ දිහා බලාගෙන ඉන්න මම එයාට යන්නේ මෙහාට යනවා කියන එක දන්නවා ළඟට ගියා කියලා දන්නවා. නමුත් ළඟට කියන්නේ නැත. දුරට කියන්නේ කියලා හිතන්නේ ඊගාව දේ තමයි යමක් කරන්න ඉස්සෙල්ලා මේකේ කරන වැඩේ මොකද්ද කියලා බලන්න. ආනාපාන සති භාවනාව කලේ මොකටද කරන්න ගත්තේ මොකටද කියන කාරණාව බලන්න. ඔකේ ගති විමසන්නේ මෙහෙම අල්ලන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා අපි ඒක හඳන්නේ අපි මේ කමඨහනේ වැඩි මොකටද මොකද්ද මේකෙන් ගන්න හදන ප්‍රයෝජනෙ කියන එක දන්නේ නැහැ. අපි ආනාපාන සති භාවනාව කළානම් කලේ කරනවා නම් කරනවා කියතුනේ. හිතේ විසිරුණුකම යන්නනේ. හිත විසිරුණුකම යන්නේ. යම් විදිහකට ආස්වාද ප්‍රස්වාසයේ හිත සම්බන්ධ කරනකොට නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවන්නේ නැතුව හිත තමන් තුළ නතර වෙන ක්‍රමයේ තියෙන ඒ ක්‍රමයේ කරන්නේ. එතකොට ඒ අර්ථය සිද්ධ වෙන විදිහට කරන්නයි මේ කොහොමදකම කියන්නේ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පෙන්වන්නේ උපාය අපේ හිතට පුළුවන් ශනික වැඩ දෙකක් කරන්න. සිත සහ සිය කියලා දෙකක් තියෙනවා. දැන් අපි ඔය උඩින් දක්වන යටින් තව එකක් කියන ගතියක් තියෙනවා. මේ ආනාපාන සතිය උපාය. මේ දෙක දෙකකට ඉර කරලා තියෙන්නේ. සති නිමිති දිහා කරන ආස්වාද ප්‍රසවාසයට දැනුම් සහිතව ඉන්න කිව්වහම මෙයාට ලොක් එකක් ගන්නවා වගේ. යන්න බෑ. සති නිමිති දැනුම් සහිතව තියෙනෝනේ ආස්වාද ප්‍රසවාසයට තියෙනෝනේ ඒකට යටින් යන්න බෑ. බැරි වෙලා සති නිමිති විතරක් හිත තිබ්බොත් ආනාපාන සති විමසන්නේ කියලා කියෝ. විමසනකොට ඒ විමසීම ඇති ඒ නිදහස ඇති මෙයා කරන්න ගන්නවා. විමසන්න කියොත් සති නිමිති හිත නොතිබුණොත් ඒ ඇති යටින් සත්‍ය නිමිති කිසිම විමසීමක්වත් හිතන්නවත් බලන්නවත් ලොක්කුණා වගේ එකක්. ගාති ටික දැනගෙන හිරවිලා ඉන්න එතෙන්ට වෙලා වගේ සති නිමිති කියන්නේ අස්තක ප්‍රස්වාසයේ දැනගෙන ඉන්න එතන මෙතන මෙතන කරන්නේ. ඔකදාට එනන්නේ දැන් දොරටු පාලේ දොරටුවෙන් ඇතුල් වෙන අය බලන්නෙත් නැහැ පිට වෙච්ච අය බලන්නෙත් නැහැ. දොරටුවේ දොරටුව ළඟින් යනකොට විතරම පරීක්ෂා කරන්නේ. ඇතුළේ යන කෙනාගේ මල පරීක්ෂා කරන්න බලන්නේ නැහැ. දොරට එමින් ඉන්න කෙනා බලන්නේ නැහැ. ඒ වගේ ආස්වාද ප්‍රසවාසයේ හුස්ම පහර ගියකම යන්නේ නැහැ. ප්‍රසවාසය අනු යන්නේ නැහැ. ආස්වාද ප්‍රසවාස වෙන තැනම සතින් මිනිත්තු හොඳට නිහින් ඉන්නවා. එහෙම ඉන්නකොට මෙයාට යන්න දෙකක් වැඩ දීලා තියෙන්නේ. උඩින් එකකුයි යටින් එකකුයි කරන්න බෑ. මම හිතන්නේ අරවත් කියලා ඒ වගේ ඒකෙන් කරන අර්ථය දිහා බලන්න කරන්නේ ඊගාවක මේ එක එක පෞද්ගලික අර්ථ අනුව බලන්න එපා. පිළිවෙල සම්පත සූත්‍රය වගේ තියෙන ටික බලන්න. ඒකේ තියෙන හරියට විසඳු දෙල ගන්න. බුදුරජාණන් වහන්සේ ඒකෙදි පජානාති කියලා දෙන්නේ නුවණින් දකින්න කියන එක. දැන් මම මේ දිහා ඔරෝසු දිහා බලාගෙන එහාට ගිය බව මෙහාට ගිය බව නුවණින් දන්නේ. විඥාණයෙන් මෙහෙට ඇස් යොමු කළ ඇහෙන් දැකේ නැහැ. වගේ අස්සත පස්සත් වෙන බව නුවණින් දන්නේ. ඒ වෙලාවේදී වේදනාව බලන්න එපා කායේ කායන පස්සේ කියලා කියන්නේ කය ගැන විතරයි බලන්නේ වේදනාව කයක් නෙමෙයි වේදනාව කාය කියන්නේ කොටසාන්තේ කායේ කායන පස්සේ කියන්නේ එහෙම තේ කියලා කියන්නේ කයේ කායන බලනකොට මේ වෙලාවේ වේදනාව චිත්ත ධම්මම බලන්න එපා වේදනා සු වේදනන් පස්සේ කියලා වේදනාව දෙවරක් අර්ථ දක්වන මේ වෙලාවේදී කය ගැන බලන්න එපා චින්ත ගැන බලනවා ධර්මය ගැන බලනවා වේදනාව ගැන බලන්නේ කියන එක කියනවා. එතකොට ඔබත් මම වේදනාව ගැන බලනවා නම් වේදනාව ගැන බලන්න, කය ගැන බලනවා නම් කය ගැන බලන්න. එතකොට කායන් පස්සනාව වේදන පස්සනාව දෙක එකට කරනවා කියන ධර්මතාවයක් නෑ හතරක් තියෙනවා. වේදන පස්සනාවේදී වේදනාව බලනවා නම් වේදනාව කියන ගතිය විතරක් හුද්දට හිතට අරගන්න. කය වේදනාවනේ අපි කියමු හතර තුවාල මෙහෙම වේදනාවක් දැනෙනකොට අර්ථ චුට්ටක්වත් ඈඳෙන්නේ නැති විදිහට අර්ථ රූප කිසිම දෙයක් ඈඳෙන්නේ නැති විදිහට වේදනා කියන ගතිය විතර හිත අරමුණු කරලා වේදනා කියන ගතියට විතර හිත තබල මේ ස්පර්ශ නිසා වේදනාවක් ඇති වෙනව නේද කියලා බලනකොට වේදනාපසනාව. දැන් ලාටේ වේදනාව ගලුවොත් ඇති. එතකොට ඒකයි මම කයයි වේදනාවයි දෙක එකට වෙන විදිහට අපි බලන්නේ ඒ ක්‍රමය වැරදි. මොකද වේදනාවට කයක් කයට වේදනාවක් නැහැ. වේදනාව වශයෙන් වඩනකොට ස්පර්ශ නිසා වේදනාවක් ඇති වෙනවා කියන එක බලනකොට වේදනාව තනි කරලා ගන්නවා. කකුලේ වේදනාවක් ඇති වුණොත් ඕගොල්ලන්ට කකුල හොල්ලන්න කරන්න නැතුව ඉන්නද ඉන්න මේ වෙනස් කරන්න නැතුව ඉන්න බැරි. වෙනස් කරන්නම වෙයි. නමුත් ඇස් දෙක වහගෙන වේදනාව දැනෙනකොට කකුල චුට්ටක්වත් හිතට ඇඳෙන්නේ නැති විදිහට වේදනාව කියන ගතිය විතරක්ම අල්ලලා හිත කියලා බලන්න හොඳ. කකුල හිතට ඇඳෙන්නේ නැති විදිහට ඒක මම කිව්වේ කායම් පස්සනාව වඩලා නීවරණ ධර්ම නැත්නම් හිතේ යම් මට්ටම් සමාධියක් නැති කෙනෙක් වුණොත් දැනෙන වේදනාවට කකුල ඇඳෙන්නේ නැතුව වේදනාව විතර අල්ල ගන්නවා කියන එක කරන්න අපහසුයි. අපහසුයි. කරන්න පුළුවන් නම් පටන් ගන්නට කමක් නැහැ. චුට්ටක් කකුල ඇඳෙන්නේ නැතුව වේදනාව කියන කතිය විතරක් අල්ලගෙන ගත්තොත් හොඳට තේරෙන වේදනාවේ අනිත්‍යය. එක දිගට වේදනාව තියෙනවා වගේ පේන්නේ නැතු වේදනාව අනිත්‍ය වෙනවා ස්පර්ශ නැතිව නැති වෙනවා කියලා. එහෙම වුණොත් වේදනාවට ප්‍රතිකර්ම කරන්න ඉදිරිපත් වෙන මොකද කකුල අහකට ගන්න කකුලක් නැහැ. කකුලක් වෙන තැනකට ගන්න යනවා. අත ගන්න අතකුත් නැති. වේදනාව විතර සිහියතු නොනතු වේදනාව විතරක්ම ඉතුරු අන්න ඒ විදිහට හරියට වේදනාවට හිත තියපන්න පුළුවන් නම් වේදනාව පසනාව පුළුවන්. මම කියන්නේ කායම් පසනාව වඩපු කෙනාටයි පුළුවන්කම එන්නේ වේදනාව පසනාවට හොඳට හිත තබන්න. මොකද කකුල වේදනාව වගේ තැනකින් අපි බලන්නේ දෙකෙන් එකක්වත් කියලා නැහැ කියලා මම කියන්නේ. ඒකයි කය ගැන බලද්දි වේදනාව ගැන බලන්න බෑ වේදනාව ගැන බලද්දි කය ගැන ගැන බලන්න බෑ කියලා. ආනාපාන සතිය වඩනකොට ඒක කායන පස්සනාවටයි වේදනුපස්සනාව කාය කියන්නේ චෛනිකයේ වේදනා කාය කියලා කියන්නේ එතන රූපන්තු කයක් කියන අර්ථයකින් නෙමෙයි කොටස වශයෙන් කියන අර්ථයකින් වේදනා කොටස් හයක් කියන අදහසකින් මිසක කයක් කියන රූපයක් කියන අදහසකින් නෙමෙයි කාය කියන්නේ හැම වෙලෙම කොටස් කියන අදහසක් ඒ නිසා වේදනාව එහෙම බලන්නේ එහෙනම්